ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා tempත් වෙලා සාදු කාර්යයක් පවත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සංකප්පස්ස භික්කවේ මිච්ඡා සංකප්පං නිජින්නෝ හෝති ඒච මිච්ඡා සංකප්පපච්චයා අනේකා පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ තේ චස්ස නිජින්නෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැක්වෙන මේ සම්මා සංකප්ප කියන මාර්ගාංගය සම්බන්ධ කරගෙනයි මේ වැඩමුළුවේ ධර්මදේශනාවේ තේමාව සපයාගත්තේ. අපි ඒ සඳහා විශේෂයෙන්ම ඉදිරිපත් කරගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච මහා චත්තාරීෂක සූත්‍රයයි. ඒ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒ ප්‍රධාන වශයෙන් මේ එක එකක් මාර්ගාංග අවසානයේ සංග්‍රහ වෙලා තියෙන සම්මාදිට්ඨියට මාර්ග සම්මාදිට්ඨියට තුඩු දීලා යොමු වෙලා ක්‍රියා කරන ආකාරය නැත්නම් අවසාන සම්මාදි සම්මා සම්මා සමාධියට ආසන්න කාරණා වශයෙන් ඊට පෙර සංග්‍රහ වෙලා තියෙන එක එකක් මාර්ගාංග ක්‍රියා කරන ආකාරයයි මේ සූත්‍රයේ විවිධාකාරයෙන් කියන හැර දක්වන්නේ ඉතින් මේ සම්මා සංකප්පය යම් කිසි කෙනෙක් සහිතනම් ඒ කෙනාට ඉබේම මිත්‍යා සංකල්ප නැති බංග වෙන තත්ත්වයට දුරින් දුරවංග වෙන තත්ත්වයට මුරින් උදුරා දාන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා කියලා මෙතනදී ਸਰවචන් වහන්සේ බොහොම ඍජු ඒ වගේම අභීත ප්‍රකාශයක් ඒ ප්‍රකාශය කරන්නේ ඒ වැඩ කරන යෝගාවචරයන්ට ශ්‍රද්ධාව වීරිය, චිත්ත ශක්තිය වැඩි කිරීම සඳහායි. ඒක තවදුරටත් තහවුරු කිරීම සඳහා කරනවා යම් කිසි කෙනෙකුට මේ මිච්ඡා සංකප්ප හේතු කරගෙන නැත්නම් ආසන්න කාරණාව කරගෙන විවිධ වූ අනේක වූ අකුසල පාපක ධර්ම මත වෙන්න පුළුවන් නම් ඒ කෙනාට යම් වෙලාවක මේ ප්‍රතිපදාව නිසා උපදින සම්මා සංකප්පේ නිසා අර මිත්‍යා සංකල්පේ හේතු කරන පහළ වෙනේ සීලම අකුසල මූල ධර්ම සමූහයේම දුරු වෙන්න ඉඩ තියෙනවා. දි รา තත්ත්වෙ, දිරණ තත්ත්වෙටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි අපිට භාවනා කරන යෝගාවචිතෙකුට අවශ්‍ය කරන කාරණාව. අපි මෙතෙක් සංසාරයෙන් ගෙන ආපු ඒ වැරදි සංකල්ප, මිත්‍යා සංකල්ප අපි කොහොමද දුරු කරන්නේ? ඒකට කොහොමද සම්මා සංකප්පේ උදව් කරන්නේ? ආදී කියන ටික තමයි අපිට ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භවනා ජීවිතයේදී සංකප්ප කියන වචනය විවිධ නම් වලින් භවනා යෝගාවචරයට සම්බන්ධ වෙනවා. තර්ක විතර්ක සංකප්ප අප්පන වියප්පන චේතසෝ අබිනිවරෝපන වචී සංඛාරෝ ආදි වශයෙන් මේ සමාන වචන පෙළක් තියෙන්නේ ඒවා අපි සාමාන්‍ය භාවනා එදිනදා ජීවිතයේ වචනෙන් කියනවා හිතවිලි කියලා ගන්නවා සංකල්ප හිතවිලි ඒක නිසා අපි මේ බුද්ධ භාෂිතය සාමාන්‍ය ජීවිතය අහනකොට භාවනා කරන කෙනෙකුට ඇති වෙන මේ හිතවිලි නරක හිතවිලි විශේෂයෙන් මිච්ඡා සංකප්ප දුරු කර ගැනීම කරන්නේ කොහොමද කියන එකයි අපි කල්තබව ප්‍රශ්නයක් තිබුණේ ඒකයි. ඒක මම හිතනවා සාධාරණයි භාවනා කරන කෙනෙක් කෙවැනි ප්‍රශ්නයක් නගන එක අපි බලන්න හදන්නේ ඒක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග පිළිවෙලින් මේ හිතවිලි ඇතිවීම සම්බන්ධයෙන් භාවනා කරන නෝටනකට ප්‍රධාන බාධා වශයෙන් ඉන හිතවිලි ඇතිවීම සම්බන්ධයෙන් මේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන સંદર્ભය කාරණා කොහොමද යෝගාවචරයට අවශ්‍ය ක්‍රම සහ විදි සපෙලා දෙන්නේ කියලා. ඉතින් මෙතනදී මේ යෝගාවචරයට ඇති වෙන මේ සංකප්ප සම්‍යක් හෝ වේවා මිච්ඡා හෝ වේවා ඒවා ඇති වෙන්න හේතු වශයෙන් දක්වලා තියෙන්නේ කාම ආශාව, ව්‍යාපාදේ තරහව සහ විහිංසාව අනුන්තරේ ඇති වනස් හිතවිලි. ඒ වනස් හිතවිලි ඇතිවීමට රූපත් හේතු වෙනවා. වේදනත් හේතු වෙනවා. අපි අඳුරා ගන්න ඒව අඳුරා ගන්න දාන සංඥා එහෙම නැත්නම් දාන ලේබල් නම් කිරීම ඒකත් හේතු වෙනවා. ඒ කෙරෙහි අපි දක්වන ප්‍රතික්‍රියා ප්‍රතිචාර සංස්කරණ ඒවත් හේතු වෙනවා හිතත් හේතු වෙනවා. ඒක නිසා සිද්ධියකදී ඇතිවෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හැම දේවල් නිසාම අවසානයේ හිතේ කාම හිතවිලි, ව්‍යාපාද හිතවිලි, විහිංසා හිතවිලි කියලා හිතවිලි රාශිය ඇති වෙනවා. ඉතින් සරුවචන් වහන්සේ මේක පිළිබඳව වැඩ කරලා ඒ මජ්ක්‍ධිම නිකායෙම ඒ විතක්ක සංඨාන සූත්‍රය ඒ වගේම දේදා විතක්ක සූත්‍ර වගේ දේවල මේවා හඳුනාගත්තට පස්සේ මේ වගේ තියෙන නරක නපුර දැක්කට පස්සේ මේ අපි අහන ප්‍රශ්නෙට ඒ ਸਰවඥ උත්තරයක් ලබා දෙනවා ඒ නිසා අද ඒ ප්‍රායෝගික පැත්ත ඉදිරිපත් කරන වෙලාව ඉදිරිපත් කරගන්න අවස්ථාවේදී විශේෂයෙන් මේ විතක්ක සංධාන සූත්‍රයේ දක්වන ක්‍රම ටික නැවත ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතන අලුතෙන්ම කියලා දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේ විතක්ක සංධාන ක්‍රමයට මේව පෙළ ගැසලා තියෙන්නේ කොහොමද? ඒව කොහොමද අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන එකයි අපි දවසට මාන්ත්‍රකාවාසයෙන් නැත්නම් ධර්මදේශනාවේ කතා ශරීරයේ වශයෙන් ගන්නෙ. ඒකදී සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ භාවනා කරන්නට යෑම නිසා ලැබිච්ච ප්‍රතිඵලයක් වශයෙන් අපිට සතිය පැවැත්වීමට සමාධියක් දියුණු කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන එකක් තමයි මේ අහක යන හිතවිලි නැත්තම් හිත පිට යෑම කියන එහෙම නැත්තම් සංකල්පනා තර්ක විතර්ක. ඉතින් මේක සාමාන්‍යයෙන් කියනවා ආශ්‍යාකරේ රතවල ඉන්න අයට ශ්‍රද්ධාව බහුලායට අඩුයි. බටහිර චින්තනයේ ඉන්න අයට ප්‍රඥාව වගේ දෙයකට මුල් වෙලා කටයුතු කරන එකට බොහොම ශීඝ්‍රව පහළ වෙනවා. බොහොම උග්‍රව පහළ වෙනවා. එතකොට ඒ දෙපිරිසට මේක සම්බන්ධ ක්‍රියාත්මක වෙනකොට විවිධ පාවිච්චි කරන්න උපක්‍රමත් වෙනස් වෙනවා කියලා. ඒ නිසා ශ්‍රද්ධාචාරිත වලට මේවා වෙනවා අඩුයි. ප්‍රඥාචරිතවලට එනවා සැර වැඩි. අන්න ඒ වගේ එනකොට ਸਰුවචන්නාංශයේ මුලින්ම විශේෂම විතක්ක සන්තහන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ අඤ්ඤන් නිමිත්තම් මනසි කරෝති කියලා කාම දනවන හිතවිල්ලක් අපි ගොත් කාම විතක්කයක් පහළ වෙලා හිත ආතුර වෙලා තියෙනවා නම් ආශාවෙන් ආශාව නිසා ඒ වෙනුවට දැනගෙන කාම විතක්කේ තියෙන මේ නපුර දැනගෙන හිත වෙන දිහාවකට යොමු කරවන්නේ කියලා. හිත අනික් නිමිත්තකට හිත යොදවන්නේ කියලා. ඉතින් මෙතනදී අරමුණු මාරු කරනවා කියන එක ගන්නත් පුළුවන් අරමුණේ තියෙන නිමිත්ත මාරු කරනවා කියන එක ගන්නත් පුළුවන්. ඉතින් මේක ටිකක් අපි අපේ තියෙන සාමාන්‍ය පොතපත දැනුමත් එක්ක සම්බන්ධ කරගෙන කටයුතු කළොත් මේ සම්මා විතක්ක මිච්ඡා විතක්ක සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියනකොට මේ කාම විතක්කයන් මතුවෙනකොට ඒක ආශාව නිසා ඇලීම් බැඳීම් නිසා පහළ වෙන විතක්ක ඒ වෙනුවට හරවන්න ඕනේ නෙක්ඛම්ම විතක්ක වලටයි අතහැර දැමීමයි එහෙම නැත්නම් දීලා දාන කියන විතක්ක වලටයි ඒකට අපි නෛෂ්ක්‍රමී කියලා කියනවා ඉතින් ඒක නිසා පළවෙනිම අවශ්‍ය වෙනවා ආශාව ඇතිවෙච්ච නිමිත්ත බලලා ඒ නිමිත්තෙහි අරමුණ බලලා අරමුණෙහි මේ නිමිත්ත නිසා මට මේක ආසාව පහළ වෙනවා ඒ වෙනුවට තීල දැමීම දානය එහෙම නැත්නම් අතහැර දැමීම කෙරෙහි හිත මෙහෙවීමට කියන්නේ අඤ්ඤන් නිමිත්තං මනසිකරොත් කියලා. ඉතින් ඒ නිසා අපි පුරුදු කරන පුංචි කාලේ ඉඳලම තමන් ප්‍රිය වස්තු වෙන කෙනෙකුට දීලා දාන. දානීදී අපි කරන්නේ මේ ප්‍රිය වස්තු එහෙම නැත්නම් තමන් පාවිච්චි කරොත් කිසි වැරද්දක් වෙන්නේ නැති දේවල් තව කෙනෙකුට දීලා දානවා. ඉතින් මේක ක්‍රමයෙන් ඉදිරියට යනකොට අපි දස දාන වස්තු දීලා පුරුදු කරලා ඊට පස්සේ ඇසිස් මස්ලි දන් දීලා අවසානයේ දැන් මෙතෙන් දෙනකොට දන් දෙන්නේ තමන්ගේ රුචිය අරුචිය කියන ප්‍රිය අප්‍රිය භාවය තමයි දන් දෙන්න ලෑස්ති වෙන්නේ. භාවනා කරනකොට තමන් කළ හෝ කරණ තින හෝ වෙන තැනක තියෙන හෝ ප්‍රිය දෙයක් හිතට එනවා. අවිල්ලා ඒක පිළිබඳව දිගින් දිගට යන කාම විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා. ඔන්නේ පහළ වෙන වෙලාවේදී තමන් දීපු දානයක් සීපත් කළා හෝ සීලයක් සීපත් කළා හෝ සමාධි වාස සමාධි කියලා වෙන ආංශංශයක් හෝ සලකලා ඒ වෙනුවට ඒ ආශාව ඇති වෙන දේ අතහැර දැමීම අතහැර ඒකේ නික්ම යෑම පුරුදු කරන්න කියන එකයි මේ අඤ්ඤන් නිමිත්තං මනසිකරෝති කියලා ਸਰවචාන්සේ මෙතන විතක්ක සම්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ. ඒකට දෙන උපමාන හරි ලස්සනයි. ਸਰවචාන්සේ සඳහන් කරන්නේ පරණ ලීවඩුවෙක් පුටුවක් හෝ මේෂයක් හෝ හදනකොට හන්දිවලට ලී ඇනීම තමයි තියන්නේ. හන්දිය පුරුද්දලා ලී ඇනයක් ගහලා තමයි කරන්නේ. මොකද එතකොට මලකට කැමක් වෙන්නේ නැති නිසා. නමුත් පස්සේ ඒ හන්දිය දුර්වල වෙච්චාම අර ලියනේ දිරපුවාම එයා කරන්නේ අලුත් ලියනයක් තියලා අරත්වෙත්තන්ටම ගහපුවාම පරණ ලියනේ විසි වෙලා එතෙන්ට ගිහිල්ලා අලුත් ලියනේ හිර අන්න ඒ වගේ තමයි කාම විතක්ක වෙනුවට මේ නෙක්ඛම්ම විතක්කයක් කියලා තද කරන්නේ කියලා කියනවා. ඒක අතහැර දැමීම. ඉතින් මේක මේ දාන ශීල භාවනා ක්‍රමයේ දිගටම එනකම් අපි කරලා තියෙනෙත් මේක තමයි. අපි අපි ප්‍රිය වස්තු අතහැර දැමීම හරහා. ඉතින් මෙතෙන්දි මම මතුකරන උත්සාහ කරනවා ඒ කාම අරමුණු කාම දනවන අරමුණු දීලා දමන එකත් එකක්. ඒ අරමුණු කෙරේ අපි ළඟ තියෙන සංඥාව, ඒ අරමුණු කෙරේ අපි ළඟ තියෙන නිමිත්ත අරමුණමද නැත්නම් අරමුණ එකක් නිමිත්ත එකක්ද කියන එක භාවනා කරන ශේස්ත්‍රයේදී විපස්සනා කරනකොට කෙනෙකුට වාසියට හරව ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ලෝකයේ තියෙන ලස්සන දර්ශන දර්ශනීය රූපයක් නැත්නම් දර්ශනීය වස්තුවක් අරගත්තොත් ඒ වස්තුව විශේෂෙහි දෙන්නෙක් බැලුවොත් දෙන්නෙක් අගය කරොත් දෙන්න ගන්න නිමිති දෙකක් එකම වස්තුව කෙරෙහි දෙන්නෙකුට නිමිති දෙකක් ගන්න පුළුවන්. එක්කෙනෙක් ඊ타මත්ම ප්‍රිය සිත් බන්ධනාසුළු නිමිත්තක් කරගන්නවා. ඒක මට නැතුවම බෑ. මේක මගේ ප්‍රධාන රුචිකත්වය කියලා. අනිත් කනට එච්චරම සාරපරුස නැහැ. නිමිත්ත හොඳයි. නමුත් අරතරම බැඳීමක් නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ කියන දෙවෙනි කෙනාට ඒ වස්තුව අතහැලා දාන්න පුළුවන්. ඒ මොකද එයාගේ ඒක එයා ගත්ත නිමිත්ත, ගත්ත සංඥාව අරතරම් බරපතල නැති නිසා. නමුත් ඒක බරපතල නිමිත්තක් ගත්ත කෙනාට බරපතල සංකල්පය සංඥාවක් ගත්ත කෙනාට ඒ වස්තුවෙන් ගැලවීම, ඒ වස්තුවෙන් වෙන්වීම ඉතාමත්ම දුෂ්කර වෙනවා. එකම වස්තුව વિશેයි ප්‍රහාණයේදී දෙන්නේ ගන්න නිමිති දෙක නිසා, දෙන්නේ කේකර දෙන අගයන් ආඩම්බරයන් නිසා අතහැරීමේදී වස්තුව අතහරිනකොට මේ සංකල්පය, මේ නිමිත්ත අතහැරීම ඉතාම දුෂ්කරයි. ඉතින් මේක භාවනා කරනකොට පාවිච්චි කිරීම සම්බන්ධව යෝගාවචරයට මෙහෙම අපි ආනාපාන සම්බන්ධ කරලා කියමු. ආනාපානිය අපි බොහොම ගරු කරන හොඳ අරමුණක්. අපි ආනාපාන ඉස්සරහින් තියාගෙන භාවනා කරන සතිය සහ සමාධිය වඩන්න. එහෙම වඩ아가න යනකොට අපි ආනාපානිය දැනගන්නේ ආනාපානිය අපිට ඇති කරන උණුසුම සිසිල සහරහ ආනාපානිය අපිට ඇති කරන පිරිමැදීම හරහා දිග බව කෙටි බව හරහා සියුම් බව උපුරු ගහන බව හරහා ඒ නිසා ආනාපානිය දැනගන්නකොට එක එකනා ගන්න නිමිති වෙනස්. ඒ නිමිති වල පරිණාමයක් සිදු වෙනවයි කියලා අපි පිළිගනිමු. ගොරෝසුට පටන් ගන්න ආනාපානිය එnde ende ende ende කරගෙන කරගෙන යනකොට සිවුම් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම නාසිකාග්‍රයේ වැටිච්ච එක මොළේ ඇතුළට යනවා වගේ හැපෙන තැන ඇතුළට යන්න ඉඩ තියෙනවා. පිටතට යන්න ඉඩ තියෙනවා. මේ විදිහට මේ එකම අරමුණක දැනෙන දැනීම නිමිත්ත එහෙම නැත්නම් ආකාරය එහෙම නැත්නම් ඒක වටහා ගන්න දේ එකම නිමිත්ත දිහා බලනකොට මේක පෙරලි වෙනවා මේක වෙනස් වෙනවා මෙන්න මෙහෙම බලනකොට එකම වස්තුවක් දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ වස්තුවේහි තියෙන රාග දනවන ගතිය අඩුවීම න්‍යායක් බලනකොටම තියෙන ප්‍රිය ගතිය එන්නේ එන්නේ එන්නේ අඩු වෙන එක තමයි ලෝක ස්වභාවය. මේ නිසා අපි කරන්නේ රාග වස්තු මාරු කරන එක. එකින් එකට එකින් එකට මාරු කරන රූප ශීඝ්‍රයෙන් මාරු වෙන, ශබ්ද මාරු වෙන, ගන්ධ වෙනස් කරන, රස වෙනස් කරන, පහස වෙනස් කරන ජීවිත තමයි අපි සැප ජීවිත කියලා ගන්න. ඒ නිසා එකම වස්තුව දිහා බොහෝ වෙලා බලා ඉනකොට ඒ වස්තුව විශේෂ ඇති නිමිත්ත හැඟීම අත්දැකීම අත්විඳීම විනාශ වෙන නිසා බොහෝ වෙලා බලා හිටපු වස්තුව අතහැර දාන්න ලේසියක් ඇති වෙනවා. වස්තු නිතර නිතර වෙනස් වෙනවනම් ඒකට අලුත් වෙන ආශාවල් පහළ වෙනවා. අලුත් වෙන මේ ලෝභ හිතවිලි පහළ වෙනවා. ඒක නිසා අපි සංසාරේ බැඳිලා තියෙන්නේ මේ බලන, දස්සන, ශවන, සමුල්ලේපන වශයෙන් තියෙන වස්තු වෙනස් කිරීම හරහා තමයි අපි ඒකට ආකර්ෂණය තියාගන්නේ. එකම වස්තු අධ්‍යා බොහෝ වෙලා බලනකොට ඒක ස්වභාවයි අයින් වෙලා යනවා. ඒක ඒකට තියෙන ප්‍රිය ගතිය නැති වෙලා යනවා. ඉතින් මේක ਸਰුවචනාංශේ ප්‍රයෝගශීලීව, උපක්‍රමශීලීව පාවිච්චි කරනවා මේ අඤ්ඤ නිමිත්තං උපට්ඨපේති කියනකොට වෙන නිමිත්තක් පහළ කිරීම සහ ඒක විචිත්‍රව ਸਰුවචනාංශේ ඉදිරිපත් කරනවා. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. බුදුජානනාංශයේ සඳහන් කරන මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ නිසා විචිත්‍රත්වේ නෙවෙයි කාමයට හේතු වෙන්නේ ඒ වස්තු විශේෂ පුත්ලලයාගේ ඇති සංකල්පයි. වස්තු එකම වුණාට දෙන්නකොට කාම අරමුණු දෙක කාම උද්දීපන දෙකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ඇත්තටම ප්‍රිය කරන්නේ වස්තුවට නෙවෙයි, ඒ වස්තුව વિશે තමන් ඇති කරගත්ත ආකල්පය මතයි. තමන් ඇති කරගත්ත සංකල්පය මතයි. ඒක නිසා වස්තු ප්‍රහාණය කිරීම සංකල්ප ප්‍රහාණය කිරීම කියලා දෙකක් තියෙනවා. මේක දානීයදී අපිට පෙන්නනවා දානීයදී නෙවෙයි කෙලේශකාම වස්තුකාම කියලා දෙකක් අපිට තියෙනවා. වස්තුකාමයේ කියලා කියන්නේ Tamanට කාම දනවන වස්තු ගොඩාක් ලං කර ගැනීම. රූප වෙන්නේ නේව ගොඩාක් රූප જાති gedara ගොඩාක් ගන්න. සද්ද ඇහෙන දේවල් ගොඩාක් ලං කර ලං කර ගන්න. ගන්ධ රස පහස තියෙනවා ගොඩාක් ලං කර ගැනීම <clears throat> වස්තුකාමී. නමුත් මේවා කෙරෙහි ඇති බැඳීම සංකල්ප ප්‍රියාප්‍රිය ගතිය ක්ලේශකාමයක්. ඒක නිසා ප්‍රහාණය කිරීමේදී වස්තුකාමයේ අයින් කිරීම එකක් ක්ලේශකාමයේ අයින් කිරීම දෙක දෙවෙනි එක. මේ බාහිර ආගම් වල හෝ සදාචාරය කියන්නේ මේ වස්තුකාමයෙන් වෙන්වීම. නමුත් සරුවචනසේ දන්නවා සංසතිය මතු කළ දෙනවා වස්තුකාමයෙන් අයින් වුණත් කෙලෙසකාමයේ තාම හිතේ අල්ලලා තියානින්න තියෙනවා. ඒ කෙලෙසකාමයේ තියෙනවනම් මේ නැතිවෙච්ච වස්තුනේ ඊගාටමතු වෙන වස්තුවට හෝ ආසාවක් ඇති කරනවා. ඒක නිසා කවදා හෝ ක්ලේශකාමයේ දුරු කරන තාක්කල් මනුෂයාට ගැලවුමක් නැහැ. ඒ නිසා අපි දන් දෙනවයි කියලා වස්තු දන් දුන්නට පොදු වස්තුන් කෙරෙහි ඇති ආශාව තාම ඉතුරුලා තියෙන ඉඳී කියනවා. ඒක නිසා කියනවා නත්තේ කාමා යಾನි චිත්‍රාණි ලෝකේ. ලෝකේ තියෙනව මේ විචිත්‍ර දේ නෙවෙයි මිනිස්සයා කාමයෙන් බඳන්නේ සංකප්ප කාමෝ රාගෝ පුරුෂස්ස කාමෝ. Taman මෙවට දක්වන සංකල්ප. තමන් මේවට දක්වන එක එක බැඳීම් එක එක ආශාවල් එක එක මේකෙන් ගන්න නිමිති නිසා තමයි බැඳිලා තියෙන්නේ. තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ. ලෝකේ තියෙන විචිත්තත්වය එහෙම තිබිච්චාවයි අතෙත් ධීරෝ අතෙත් ධීරෝ විනේති ඡන්දා. තමන් එව්වා කෙරේ දක්වන කැමැත්ත, ආසාව, නිමිති ගැනීම ක්ලේශ පහල කිරීමයි අපි කොන්ට්‍රෝල් පාලනය කරගත යුත්තේ. ඉතින් මේ නිසා විපස්සනා භාවනා කරන එකන දන්නවා දැනගන්න වෙනවා අපි උදාහරණයක් වශයෙන් අපි මේ වාද භාවනා වැඩපිළිවෙලට එනකොට අපි ගොඩාක් නෑදෑයෝ අතහැරලාවිලා තියෙනවා. අපි ගොඩාක් අපි උපේ වස්තු සේරම අතහැරලා තියෙනවා. නමුත් මේ සංකල්ප රාගය අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. භාවනා කරනකොට මේ සංකල්පෙන්න පටන් ගන්නවා. වස්තු නෙමෙයි අපිට කරදර කරන්නේ. වස්තු ටික ඇත්තටම භෞතික වශයෙන් අපි අයින් කරලා ඇවිල්ලා තියෙනවා. අපි ඒක අයින් කරුවේ භාවනාවෙන් සුමාන ගානකට ඉස්සල්ලා. නමුත් ආවට පස්සේ දැන් මොකද කරන්නේ? අර සංකල්ප ටික ඒ පුද්ගලයාත් එක්ක ඇවිල්ලා මේ සංකප්ප රාගය දැන් ඉසවස ගන්නවා. දැන් භාවනාදී අපිට සිද්ධ වෙන්නේ වස්තු කාමේ දුරු කිරීම නෙවෙයි. ක්ලේශ කාමේ දුරු කිරීම. එතකොට අපි කොච්චර වස්තු අතහැරියත් වස්තු කාමයේ අතහැරියත් ක්ලේශ කාමයේ තියෙන අදිනව දන්නේ නැත්නම් අපි යණ යන තැන ඒක හැරගෙන යනවා ඒකට හොඳම නිදර්ශනය තමයි මේ අමාරුවෙන් භාවනාවකට ඇවිල්ලා අර වටිනා වස්තු අතහැරලා ඇවිල්ලා වටිනා නෑදෑයන් අතහැරලා ඇවිල්ලා දැන් එව්වා පිළිබඳ තියෙන සංකල්ප ටික අර නෑදෑයින් වැඩි කරදර කරනවා. අර වස්තු වලට වැඩි කරදර කරනවා. මොකද ඒක අරගෙනයි අපි ඇවිදින්නේ. අපිට පුළුවන් ද ඒ ක්ලේශකාමය සංකප්පරාගය ප්‍රහාණය කරන්න. ඒ නිසා ධීරයා අතිත්ත ධීරෝ විනේති ඡන්දං තමන් මේ වස්තුන්ට ඇති ආශාව දුරු කිරීමට ගන්නවා මිසක වස්තු දුරු කිරීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක මොකද කියන්නේ? මේක ඉතින් මේ එක සැරේ කිව්වට තේරෙන්නේ නැහැ ටික ටික ටික ටික දිරව ගන්න වෙනවා. අහලා දැනගන්න වෙනවා. ඒ නිසා මේ සරුවචනාසේ තාම ලස්සනට නිකන් කෙහෙල් ගෙඩිය ඉදුණට පස්සේ පොත්ත ගලවලා මේක මැදේ මේක ලෙල්ල කියනවා වගේ දුරුකල යුත්තේ වස්තු නෙවෙයි. ඉස්ලාම දසදාන වස්තු දීමෙන් අපි නිකන් බාලාංශ වැඩක් කරනවා වස්තු දී අතහැරීම. වස්තුකාමයේ අතහැරීම. නමුත් වස්තුකාරය අතහැරියට ක්ලේශකාමයේ ඉතුරු වෙනවා නම් ඒක එලව එලව එලව අපිට පාර දෙනවා. ඒක නිසා කොතනදීද අපි මේ ක්ලේශකාමයට සංකල්ප රාගයට පහර දෙන්නේ කියලා බැලුවොත් ඒකෙදී අර වස්තුකාමයේ ප්‍රහාණය කරන උපක්‍රම ටික හරියන්නේ නැහැ කෙලස්කාම් ප්‍රහාණය කිරීම. ඒ නිසා එතෙන්දි පාවිච්චි කරන්න වෙන්නේ බොහොම සූක්ෂම ප්‍රඥාගෝචර වැඩපිළිවෙලක්. වස්තුකාමයේ ගත්තොත් බාහිරේ තිබිච්ච අපි හිතමු ලස්සන හොඳට හරිගස්සපු පොලිෂ් කරපු හදපු ගෘහ භාණ්ඩයක් කියලා. ඒ ගෘහ භාණ්ඩයේ යම් ආකාරයක් හෝ යම් දැන් දකින්න ලිංගයක් හෝ නිමිත්තක් හෝ ಉದ್ದೇಶයක් නිසා අපිට ඒ වස්තුව ප්‍රිය උපදවනවා. ප්‍රිය උපදවලා අපේ හිතේ මනාපය හෝ අමනාපය පහල කරනවා අපි ඒ වස්තුව දිහා අපි දක්වන ආකල්පේ මත. එතකොට මේ වස්තුව කරන්නේ පිට ඉඳලා රූපාරම්මණයක් විදියට එහෙම නැත්නම් ඒකට අපි කියනවා වස්තු රූපය කියලා වර්ණ රූපය කියලා වර්ණ රූපයේ ඇහැට ඇවිල්ලා වදිනවා. ඇහි තියෙන ඔපේ පිළිබිබු වෙනවා. පිළිබිබු වෙනකොට හිත එතෙන්න ගියොත් ඒ වස්තුවත් එක්ක අපි වැඩිපුර ගණඳුණු කරන්නේ ඒකට ප්‍රියක් ඉපදුනොත් තමයි. තමයි අප්‍රියක් ඉපදුනොත්. එතකොට මේ වස්තුව කෙරෙහි අපදින උපදින ප්‍රිය හෝ අප්‍රිය පිටින් ඇතුළට එන එකක් නෙවෙයි ඇතුළෙන් පිටතට යන එකක්. මේ දෙන එකතු වුණාට පස්සේ තමයි පිටේ ඒ වස්තුවේ යම් ආකාරයක්, යම් ලිංගයක්, යම් සටහනක්, යම් ಉದ್ದೇಶයක් නිසා අපේ ප්‍රියමනාප ගතිය අප්‍රියමනාප ගතිය පහළ වෙනවා. එතකොට මේ දෙක එකතු වුණොත් විතරක් මේක බොහොම දුරද කියන දර්ශනයක්, හිතේ පළපදියම් වීමක්, මතකයේ තැම්පත් වීමක් වෙනවා. නමුත් එතකොට එකක් පිටින් ඉඳලා ඇතුළට එන එක අනික ඇතුළේ ඉඳලා පිටතට යන එක. ඔය ඇතුළේ ඉඳලා පිටතට යන එක අපේ පෞසත්ත්ව ලක්ෂණය. අපේ සුචර්ෂිකම් ගොන්නේ තියෙන එක. මයි ළඟ ඉන්න කෙනා ඒ විදිහට මේ වස්තු දිහා බලන්නේ නැතුව ඉඳී ඉඳී තියෙනවා. ඒ කෙනාට ඒ වස්තුව එහෙමමයි. නමුත් ඒක එච්චර ප්‍රිය කරන එක නෙවෙයි. යා යකඩ බඩු වලට කැමති කෙනෙක් කියමු. ලී බඩු වලට යා කැමති නෑ. මේ ලී බඩුව බොහොම හොඳට උපමට්ටම් කරලා පොලිෂ් කරලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයාට තේරෙනවා ඒ වුණත් එයා කැමති නෑ. එයා ලකඩ බඩු වලට කැමති. එයාට අර විදිහේ නිමිත්තක් පහළ වෙන්නේ ඒ නිසා එයාට ඒක දකිනකොට මනාපේ වෙනුවට අමනාපේ පහළ වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට මේ දෙන්න මේ එකම වස්තුව කෙරෙහි ක්ලේශකාම දුරු කරන්න ක්‍රියාත්මක වෙනකොට අර මනාපයට විරුද්ධව කටයුතු කරනවා මෙයා අමනාපයට විරුද්ධව කටයුතු කරන්න වෙනවා. මෙන්න මේ විදිහට හැම ඇසීමක් දැකීමක් පාසාම පිටින් ඇතුළට එන දේකුත් ඇතුළෙන් පිටතට එන දේකුත් මේ දෙන්න අතර සමவாய තුල තමයි මේ කෙලෙස් උපදී. අපි සාමාන්‍ය සීලයෙන් සමාධියෙන් කරන්නේ පිට දේවල් වෙනස් කරන එක. පිට ඒව පේන්නේ නැති තැනකට යනවා පෙනුනොත් ඇස් දෙක වහ ගන්න මොනවා හරි කරාට නමුත් අර ඇතුලෙන් ඒකට දක්වන ලෝභකම කෑදරකම මනාපගතිය යන යන තන තියෙන තාක්කල් අපි ඒ කෙලෙසියත් අරගෙන තමයි ඇවිදින්නේ ඒක නිසා මේ ප්‍රධානම ප්‍රශ්න තියෙන්නේ අපි මේ වස්තුවට දක්වන සංකල්පේ වස්තුවට දක්වන ආඛා ආඛා ඒකට කියනවා අපි ආකල්ප සංකල්ප වටියානකම් අගයන් ආඩම්බරයන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනා ගීගෙන් නික්මෙනකොට වස්තුකාමයේ අතහැරලා. ඊට පස්සේ සමත භාවනා කරනකොට ක්ලේශකාමයේ කාමච්ඡන්ද කොටස යම් භාගෙට මාරු කරගන්න පුළුවන්. නමුත් ඇතුළත තාමත් අනුසේ වශයෙන් මේ දේවල් වලට තියෙනවා සමහරට රූප රාග අරූප රාග වශයෙන්. කියලම කාම රාගම නෙවෙයි. නමුත් රූප රාග වශයෙන් අරූප රාග වශයෙන් මේකේ හේවණලි තියෙනවා. ඒ හේවණලි එක වැඩ කරනවා කියන එක මේ සර්වජ්‍ය ශාසනයෙන් පිට කිසි තැනක සඳහන් වෙලා නැහැ. හැම තැනකම තියෙන්නේ මේ බාහිර වස්තු අතහැරීම විතරයි. වස්තුකාමයේ අතහැරීම විතරයි තියෙන්නේ. ක්ලේශකාමයේ පිළිබඳව සමහර විටක නීවරණ මට්ටමේ අතහැරීමක් Hindu ආගම් වල තිබුණට යට තියෙන අනුශේධ ධර්මත් එක්ක වැඩ කිරීම ਸਰවඥාචාර කිසි කෙනෙක් කතා කරලා නැහැ. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ වස්තුන් વિશે ඇති වෙන ඒ මනාපමනාප දෙක ਸਰවඥාන්සේ දෙවෙනි උපක්‍රම වශයෙන් පෙන්ලා දීලා. උපක්‍රම වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. තමන් පළවෙනි උපක්‍රමයේ තමයි ආශාවක් එනකොට අතහැර දැමීම නෛෂ්ක්‍රම්‍ය හරහා වෙන අරමුණකට හිත දාලා හිත බිර ගන්නවා. ද්වේෂයක් එනකොට මෛත්‍රියට හිත දාලා තරහ නොවීමට හිත දාලා ද්වේෂයෙන් බැර ගන්නවා. වනසිතවිල්ලක් වනසීමක් හිංසකිරීමක් එනකොට කරුණාවට හිත දාලා ඒක අරමුණෙන් හිත වෙන වෙන තැනකට අවධානය යොමු කරනවා. මේක පළවෙනි උපක්‍රමය පෙන්වනවා. දෙවෙනි උපක්‍රමය පෙන්වන්නේ මේකේ පහළ වෙන මනාප මනාප දෙක අල්ලගන්න උත්සාහ කිරීම හරහා. ඒක අද අහලා තියෙන ප්‍රශ්න වලටත් සම්බන්ධ නිසා දෙවෙනි උපක්‍රමයේදී තියෙන්නේ අපි යම් රූපයක් දිහා චේතනාපූර්වක බලනවා නම් ඒ බැලීමට අනිවාර්යයෙන්ම හේතු වෙන්නේ එක්ක රූපේ මනාප හෝ අමනාප වෙනවා නම් තමයි. ඒ නිසා රූපයක් දකින චිත්තක්ෂණයක යම් කිසි කෙනෙකුට මනාප අමනාප දෙක පහළ වෙන බව සතියෙන් යුක්තව ඒ වෙලාවෙම තීන්දුව කරගන්න පුළුවන් නම් ඒ පුත්‍රචානන්ච කියන ওই දෙවෙනි උපක්‍රමය මේ වගේ ආදීනව සැලකීමට විශාල පියවරක් වෙනවා. හැබැයි එතනදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ පළවෙනි මට්ටම තමයි යමක් දකිනකොට යමක් අහනකොට එහෙම නැත්නම් ගන්ධ බලනකොට රස බලනකොට පහස ලබනකොට ඒ ස්පර්ශය සිද්ධ වෙනවා තා සමගම ඒ විඳින්න වශයෙන් තමන් මේ දකපු දෙයට මනාපයක්ද පහළ වුණේ අමනාපයක්ද පහළ වුණේ කියලා දැක ගන්නා මට්ටමට අහන දේ රස බලන දේ ගඳ පහස ගඳ පහස ලබන දේ පහළ වෙන්නේ මනාපයක්ද අමනාපයක්ද කියන එක දැක ගන්න එක සාමාන්‍ය සත්‍යයකට කෙරෙන්නේ නැහැ. සත්‍යයට හොඳට සම්පජඤ්ඤය කිට්ටු වෙලා හොඳ හුරු පුරුදු වෙච්ච සතිය ඇති කෙනෙකුට තමයි මේ දකින වස්තු නිසා අහන සද්ද නිසා මනාපේ හෝ අමනාපේ පහළ වෙනවද කියලා එතනම පහළ වෙනකොටම දැක ගන්න පුළුවන් ශක්තිය තියෙන. මේක මහ විශාල පෙරලියක්. මේක විශාල රෝග නිర్ణයක්. මේක විශාල හැබෑ වෙනසක්. ඉතින් අපිට මතු වෙන්නේ මනාපයක් නම් මතු වෙන්නේ අමනාපයක් නම් මේ සංකප්ප පිළිබඳව විතක්ක පිළිබඳව දන්න කෙනා කටයුතු කරන්න ඕනේ මතුවෙන මනාපයට හෝ අමනාපයට එහෙම නැත්නම් ඒ දෙක අතරමැද තියෙන මනාපමනාප කියන தත්වෙට තමන් අට්ටියති හරායති ජගුච්චති කියලා ඒක පිළිබඳව ලැජ්ජාවටපත් වෙනවා ඒක පිළිබඳව පිළිකුලකටපත් වෙනවා ඒක පිළිබඳව අතහැර දැමීමක් කරනවා මේක මට අයිති දෙයක් නෙවෙයි මං මවන්නේක් භාවනා කරන්නෙක් විසින් මේක අගය කළ යුතු නෑ මේක උනන්දු කළ යුතු නෑ මේක දියුණු කළ යුතු නෑ කියලා මනාපේ දකින්නත් ඕනේ. ඒ මනාප ක්‍රියා කළ යුතු ආකාරය පෙන්ලා තියෙන්නේ චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඇහැට රූපයක් දකිනකොට මනාපයක් පහළ වෙන්න පුළුවන්, අමනාපයක් පහළ වෙන්න පුළුවන්, මනාපමනාප දෙක පිටින්න පුළුවන්. ඒ uppana upanna වූ මනාපේ විසෙහි උපන්නා වූ අමනාපේ විශේෂයි උපන්නා වූ මනාපමනාප දෙක විශේෂයි අට්ඨියති හරායති ජිගුච්ඡති ඒක අල්ලබදා ගන්නෙ නෑ. ඒකෙන් ආඩම්බර වෙන්නේ නෑ. ඒකේ ලැජ්ජිත තත්වයකටපත් වෙනවා. මගේ හිත ආතුර වුණා. මගේ හිත කෙලෙසක් උපන්නා. මට මේක සංස්කාර වුණා. මම දැන් මේකට අහු වුණා කියලා උපන් මනාපමනාප දෙකයි ලැජ්ජිත බහයටපත් වෙන්නේ බලන රූපේ දිහාවට නෙවෙයි. සද්දයක් ඇහෙනවා. සද්ද ඇහෙනකොටම මම හිතන්නේ අපි දෙතුන් සැරයක් මේ වැඩමුළුවේදී සාකච්ඡා කරා මේ බාහිරින් ඇහෙන ශබ්ද. ඉතින් එනකොටම ඒක මනාපයක් නෙවෙයි පහළ වෙන්නේ. එනකොටම අමනාපයක් පහළ වෙනවා ඒ පුද්ගලයා මේ සද්ද නැති කිරීම පිළිබඳව නෙවෙයි වග වෙන්න ඕනේ. ඒ මනුස්සයාට යෝගාවචර කම ඉස්මතු වෙන්න ඕනේ. ඒකට ඒ දිහාවට මතුවෙන අමනාප හිත අමනාප සංකල්පේ දිහා අමනාප තර්කේ දිහා අපනාප විතක්කේ දිහා අමනාප අබිනිරෝපණේ දිහා දැක ගන්න පුළුවන් නම් ඒකට කියන්නේ සුතේ සුතමත්තම් භවිෂ්‍යති ඇහුණ ඇහුණ මතින් නතර වුණා ආයේ ඒක දිහා ඒකට ඇතිවෙච්ච අමනාප ගතිය දැකලා පොර දාන්නේ නම්බු කරන්නේ මගේ කියාගන්නේ මේකට ලැජ්ජිත වෙනවා මේකට පිළිකුල් කරනවා මේක අතහරිනවා ඉතින් මේක බලනකොට එසේ මෙසේ වැඩක් නෙවෙයි. නමුත් මේ වොයිස් රෙකෝඩර් එක টොප් එකට කරනවා. වොයිස් රෙකෝඩර් කොච්චර සද්දාවත් ඒකට මනාප පහළ වෙන්නෙත් නැහැ, අපනාප පහළ වෙන්නෙත් නැහැ. ඒක නිවන් දැකලා තියෙන්නේ. මේකේ තියෙනවා ඔයින් එහාට ගිය ධර්මිකුත් අපිට සන්තෝෂ වෙන්න. දැන් අපි හිතමු දැන් සද්ද නිසා මගේ හිතට කංකරච්චලයක් වුණා. මට අමනාපය පහළ වුණා. අමනාපය පහළ වෙනකොට දැන් මේක මේ අනන්ත අප්‍රමාණ සද්දවල මේ සද්දේ මට දැන් සංස්කාරයක් වුණා. මේ සද්දේට මම පැටළුණා. මේ සද්දේ නිසා මට දැන් කරව රස දෙන්න පටන් අරගත්තා. ඒ නිසා දැන් දැනගන්න ඕන නම් Taman මට දැන් චේතනා පහළ වෙලා තියෙන අමනාපයක් මේ සද්දෙත් එක්ක මමනාපේ කැවිලා තියෙන කණි ඒක ක්‍රියාත්මක වෙන්නේ සෝත විඥානයේ හරහා හිත සෝත විඥානයේ වශයෙන් වර්ණගිච්ච ගමන් ඒ හිතට චක්කු විඥානේ වෙන්න බෑ. ඒ හිතට ගහන විඥානේ වෙන්න බෑ. ජීවා විඥානේ වෙන්න බෑ. කාය විඥානේ වෙන්න බෑ. මනෝ විඥානේ වෙන්න බෑ. මොකද විඥානේ එක සැරයකට එක වෙස් රූපයයි ගන්න. එයා දැන් සෝත විඥානේ වෙලා. ඒක දැන් සෝත විඥානේ හරහා මේ ශබ්ද ඇහෙනකොට මට ද්වේෂය පහළ වෙනවා. මට අමනාපය පහළ වෙන එක මම දන්නවනම් ඒ කෙනාට සතුට වෙන කාරණාවක් තියෙනවා. දැන් මගේ කණින් කෙලෙස් උපදින නමුත් ඇහැ මේ වෙලාවේ නිවන් දැකලා. කන මේ වෙලාවේ නිවන් දැකලා. නාසය මේ වෙලාවේ නිවන් දැකලා. කය මේ වෙලාවේ නිවන් දැකලා, හිත නිවන් දැකලා, පහක් නිවන් දැකලා එකෙක් කෙලෙසිලා අපි කතා කරන්නේ කෙලෙසිච්ච එක ගැනද නිවන් දැකපු පහ ගැනද කියලා බැලුවොත් ආර්යයන් වහන්සේ නිතරම බලනවා දැන් මෙතන නම් කෙලෙසිලා. නමුත් ඊතුරු පහේම මම දැන් මට කෙලෙස් නැහැ. ඒක නිසා කොයි කෙනා බැලුවත් හයෙන් පහක් නිවන් දැකලා ඕනම දී ඇත වේලාවක 6න් 5ක් නිවන් දැකලා දැන් අපිට තියෙන්නේ නිවන් දැකපු එක සන්තෝෂලා දෙනවා අනේ මේ මචං gediyeම ගහ ගහ හිටපු දාවයි මට එතකොට රූප බලලා කෙලෙස් උපදින්නේ මට ගඳෙන් එන්නේ නැහනේ මට රසෙන් එන්නේ නැහනේ මට ඉඳගෙන හිටියේ වේදනාවක් නැහැ මගේ හිතේ අනම්මනක් නැහැ දැන් සද්දෙට තමයි තියෙන්නේ කියලා ඔබ දිගටම gediye ගහපන් gediyema එන ගහපන් කිය කිය ඉන්න පුළුවන් ඒකෙදිත් දැනගන්නවා දැන් මෙතන තියෙන්නේ අමනාපේ මේ අමනාපේ නිසා නුරුස්නා ගතිය තියෙන. ඒක චිත්ත නියාම හැටියට යනවායි කියලා <clears throat> මෙන්න මේ විදිහට උපං මනාපේ උපං අමනාපේ අඳුන ගැනීමෙන් අපි හිතනවට වැඩිය ඒක ඇත්තටම කංකරච්චලයක්. ඇත්තටම මේ වගේ තැනකට ඇවිල්ලා බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් මේක හරියට අල්ලාගත්ත ගමන් පුදුමාකාර ධර්මතාවයක් මතුවෙනවා මේක හොඳට මතක තියාගන්න. මේ ධර්මතාවය මට විතරක් නෙමෙයි සේරටම සාධාරණයි. මනුස්ස මනසේ මේක සේරතම සාධාරණ විශ්වගත ධර්මයක් අපි මේ අවබෝධ කරගන්න. ඔඩි මිටි පාරකි. බුදුහාමුදුරන්ගේ බණෙන් නෙවෙයි. බුදුහාමුදුරගේ බණ මේක උගන්වන්න උත්සාහ කරාට මිටි පාරෙන් තමයි අපිට කියලා දෙන්නේ ඕම් බලාපන්. මේකට අමනාප වුණා නම් එතනින් සංස්කාර වෙනවා. ලෝකේ කොච්චර දෝ සද්ද තියෙනවා ඔබ මේ සද්දේ අල්ලගෙන දැන් ගැහෙන්න පටන් ගත්තා. මේක අල්ලන හැපෙන්න පටන් ගත්තා. මේක වර්ණ ගන්න පටන් ගත්තා. ඒ නිසා ඔබ ලෝකයේ අන්‍ය ශබ්ද අතර තියෙදි මේ ඇහෙන ශබ්දේ සංස්කරණයක් කර සංකාර කරගත්තා. මේ කිරීම නිසා ඔබ ඇහි කෙලෙස් උපදින්නේ නැහැ, නාසයේ නැහැ, දිවේ නැහැ, කයේ නැහැ, හිතේ නැහැ. මෙන්න මේක සංස්කාර වෙන හැටි, ඒ සංස්කාර වුණාට පස්සේ ඒකත් එක්ක පටලැවෙන හැටි අලුතෙන් කර්ම රැස් වෙන හැටි මේ කර්ම ගෙවම් කරන හැටි කම්ම වට විපාක වට කෙලෙස් වට දැනගන්නකොට දිගටම සද්දේ ඇහෙනවනම් කොච්චර වාසනාවක්ද කියලා හිතන්න මේක টොප් එකට අවබෝධ කරගන්න පුළුවන් මේ කොහෙදෝ යන සද්දයක්. gedara hitiyana මේ මිටි ගැව්වට මොනවා ගැව්වත් ඇහෙනවා. මේ ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන කියලා ඇවිල්ලා එන ගහන එකට ඒකත් එක්ක හැප්පි හැප්පි ඉතිං අනනවා. ඉතින් මේ සංසාරේ මෙතෙක් කල අනව ප්‍රදේශේ ප්‍රමාණය දන්නේ නැහැ. දැන් තියෙන්නේ කනකොට රාත්තල් ගන්න මඩ කනකොට රාත්තල් ගන්න දැන් දන්නවා. දැන් එන්නේ කනේ. දැන් එන්නේ අමනාපේ. දැන් මෙහෙමයි කියලා අල්ලගන්න පුළුවන් වෙනකොට මේකට hina වෙන්න පුළුවන් නා. මේකට සතුට වෙන්න පුළුවන් නා. ඉතින් යා හිත යා තියාම ඊට පස්සේ සද්ද ඇහෙන්නේ නැත්නම් භාවනා කරන්න බෑ කියන්නේ. ඊටලු ස්ටේෂන් මේ මේ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් කෝච්චියක මිනිහා මේ 55 වෙනකම්ම එන්ජින් කාමරේ මුළු ඉන්නේ. ඒ කියන්නේ කෝච්චි දුවන්නේ රැටනේ. ඉතින් ඇසිස්ටන්ට් කෙනෙකුත් හිටියලු එයාටත් පුරුදු කරගෙන බොහොම හොඳ නීතියලු වැඩි කරගෙන. පස්සේ පෙන්ෂන් ගියාට පස්සේ ගෝලයා වැඩලු දවසක් ගියාලු පරණ මාස්ටර් බලන ගෙදර යනෝ අලි අවුලයිලු ගෙදර මේ මෙයා ඇඟ දුර්වල වෙලා කෙට්ටු වෙලා කැම අල්ලන්නෙත් නැහැ නිින්ද නැති ලඩක් ඇවිත් ඊට පස්සේ මේ නොනට කතා කළා කිව්වලු ඇසිස්ටන්ට් සර්ට ඒ දවසලේම කිසි ප්‍රශ්නයක් තිබුණේ මොකද ප්‍රශ්නේ කියලා. නෑ නින්දන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වලු මී අකා මයිත් එක්ක වැඩදී කරන්නෙම බුතිය ගත්තේ. මම තමයි එන්ජින් එක දිව්වේ. මේක හරි පොදුමයිනේ ගෙදර ආවම නින්දන්නේ නෑ කියලා. දැන් කල්පනා කළකලු ඉන්න මම වැඩක් කරන්නම් කියලා මිනිහා කරපොදී කෝච් එන්ජින් එක වැඩ කරන සද්ද ටේප් කරන්න ඇවිල්ලා නිදා ගන්නකොට දාන අහෙන්ඩ සල්සවලු ටොප් එකට නින්ද කියලා. මිනිහට පුරුදු වෙලා තියෙන්නේ කෝච්චි සද්ද තියෙදි නිදාගන්න. දැන් කෝච්චි සද්ද නැති උට නිින්ද යන්නේ. මොකද කෝච්චි එන්ජින් එක දුවනවනේ මිනිහා දන්න ඇසිස්ටන්ට් වැඩනේ. මිනිහට නිින්ද යනවා. ඊට පස්සේ අර කැසට් එක දැම්මට පස්සේ ඉන්සොම්නියක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ টොප් එකට නිින්ද යනවා. ඒ නිසා සද්ද ඇති දැනක භාවනා කරපු කෙනෙකුට ඒ සද්ද ඇති කරගන්න සතියේට ඒ අරමුණේ සද්දෙම වෙනවා. ඒ සද්ද නැති වුණොට භාවනා නොකර ඉන්න ඉඩ තියෙනවා. මුහුදයින කියන මනුස්සයාට ඒ මොහොදු සද්දේ අරමුණු කරන භාවනා කරුවොත් එimhe නිස්සද්ද තැනට ගියාම පාළු ගතියක් එන්න ඉඩ තියෙනවා. ඕකට විරුද්ධ වුණොත් රණ්ඩු, විරුද්ධ වුණොත් ගැටුම්. උක හරි පැත්තට දාගත්තට පස්සේ ඒකම ආනාපානෙ වගේ අල්ලතයි. අපි ආනාපානෙ අල්ලගන්නේ මූල කර්මස්ථානය කරගෙන. ඒක නිතර නිතර එනවා. ඊට වැඩිය සද්දේ කන පලාගෙන යනවා. බොහොම හොඳට අරමුණ තේරෙන ඕක අරමුණු කරන්න ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ ඒකේ ඔය කියන නීරස ගතිය හෝ නුරුස්නා ගතිය එනකොටම අල්ලන්න. ඇයි ඒක බොහොම ගැඹුරු බණක් විදියට බොහෝමත්ම මේ උගාක් දිනු කෙනෙකුට කියනකොට බුදුරජාණන්සේ සඳහන් කරන මම අර කලින් කියපු පාඩේ මේ සුතේ සුතමත්තම් භවිෂ්‍යති ඇහිනෝ ඇහුන මතින් නතර කරපන්. ඒක මේ හොඳ නරක ප්‍රිය මරප එන එක ඒක තමා විසින් මේ සද්දයට වගුරුවන කෙලෙසයක්. සද්දේ එහෙම එකක් නැහැ. සද්දේ විශේෂයි තමන්ගේ සංකල්පයයි. තමන්ගේ ආකල්පයයි. තමන්ගේ විකල්පයයි. මේක සද්දේ වග වෙන්නේ ඒ නිසා උඹ ඒකට මේ වගුරුවන කෙලෙසේ මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන්ගේ සංකල්පය තමන්ට කෙලෙසයක් වෙන්නේ. ආන ඒක දැනගත්තා නම් සුචේ සුතමත්තම් භවිෂ්‍යති එහෙම නැත්නම් කියනවා සෝතවා බදිරෝ යථා. කන් ඇත්තේ නමුත් සද්දේට බීරෙක්සේ කටයුතු කරපන්. ඇහෙන්නේ නැති කෙනෙක් වගේ කටයුතු කරපන් කියලා. මේ වචන දෙක සුචේ සුතමත්තම් භවිෂ්‍යති සුතවා සෝතවා බදිරෝ යථා කියන දෙක ඕන කෙනෙකුට සාමාන්‍ය කියනකොට තේරෙනවා. නමුත් ගැඹුර තියෙන්නේ මේකයි සද්දය එනකොටම ඒ සද්දේ વિશે මනාපමනාප පහළ වෙන එක තමයි අපේ ප්‍රතික්‍රියාව අපේ සංස්කරණය අපි කරන ගැට ගැහිල්ල. අන්න ඒකදී ඇති වෙන මනාපමනාප දෙක තේරුම් අරගෙන ඒ මතුවෙන මනාපමනාප දෙකට අක්තියති හරායති jigucchati කියන විදිහට පිළිකුල් කරනවා නම් ලැජ්ජිත භාවයටපත් වෙනවා නම් මේක ආඩම්බර වෙන්නේ නැත්තරපත් වෙනවා නම් නොබෝ කලකින් සද්ද ඇහෙද්දිම ඒකට කෙරේ පහළ වෙන අමනාප භාවය මගේ නිර්මාණයක් බවත් මේකට මම වග වෙන්න ඕනේ බවත් ඒ සඳහා මට ක්‍රියාත්මක වෙන්න හොඳම දේ සද්දින් නැවත නැවත අමනාපේ පහළ වෙන්න අරින්න ඕනේ. පහළ වෙන්න අල්ලවල බලන්න ඕනේ මේකට අමනාපේ පහළ කරගන්න නැතුව මේ සද්දේ අහනවයි කියලා කියන්නේ සෝතවා බදිරෝ යත. කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ කටයුතු කරනවා. මේක සරුවචන් වහන්සේ මේ මේ අට්ඨියති හරායති jigucchiti කියන එක ওই මජ්ක්‍ධිම නිකාය තුන් 152 වෙනි සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අර ලස්සනට විස්තර කරනවා ඒ සිද්ධි දෙකක් කියනවා මේක තේරුම් ගන්න. ඒ මොකද මේ මේ පාරසරිය බ්‍රාහ්මණයේ ගෝලියෙක් ਸਰවඥාන්සේ පිරිසත් එක්ක ඉන්න වෙලාවට ඇවිල්ලා ਸਰවඥාන්සේට වන්දනා කරනවා. එයා වෙන සාස්ත්‍රුන් වහන්සේ නමගේ ගෝලියෙක්. ඇවිල්ලා වන්දනට පස්සේ ਸਰවඥාන්සේ අහනවා ඒ අන්‍ය තීර්ථක ශ්‍රාවකයාගෙන් ඔයගොල්ලන්ගේ ගුරුන් ආශ්‍රිත ඔයගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනාවක් එහෙම නැත්නම් මේ ඉඳුරන් দমনය කිරීමක් උගන්වනවාද ඊට පස්සේ කියනවා ඔව් කියලා කොහොමද උගන්වන්නේ කියලා අපම කියනවා ඇහැට රූප නොබලා සිටීම කනට ශබ්ද නාහ සිටීම නාසයට ගඳ වද්දන් නැතුව සිටීම එහෙම නැත්නම් දිවට රසමස වලු නොදී සිටීම කයට පහස සුඛෝපභෝගී දේවල් නොදී සිටීම ආදී ක්‍රම වලින් අපි ඉඳුරන් দমনය කරනවා කියලා කියනවා ඉතින් ඒක තමයි ඇත්තටම දැන් බුද්ධ අහංකාරයෙන් ඇහුවත් ඕකම තමයි කියන්නේ. නමුත් සරුවචනාංශය hinaවය. hinaවලා කියනවා එහෙමනම් ඉතින් උප්පත්තියෙන්ම අන්ධයා එන රහත් වෙලා තියෙන්න බෑ. ඒ මනුස්සයාට කොහොමඩක්වත් රූපය එන්නෙම නෑනේ. උප්පත්තියෙම බීරත් රහත් වෙලා තියෙන්න ඕනේ. කියනකොට අර මනුස්සයා ඒ බෙල්ල පාත් කරගෙන පිළිහර ගන්නවා. මේක මේ බාහිර ලෝකෙ මට්ටම් කිරිලක් මිසක තමන්ගේ ඉන්ද්‍රිය দমনයක් නෙවෙයි කියලා. ඊට පස්සේ සරුවචනාංශය සඳහන් කළා තියෙනවා මේක ඒ නිසා තර්කයටම පේනවා බාහිර සද්ද නැතිවීම නෙවෙයි මෙතන ඉන්ද්‍රිය দমনය කියන්නේ කියන එකට ਸਰවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේවන් ධර්ම ප්‍රකාශ කරන ශාස්ත්‍රුන් වහන්සේලා තියෙනවා. ඒ අය අනුගමනය කරන ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන මේ වගේ පිරිසුත් ඉන්නවා. නමුත් මෙහෙව් ලෝකේ කදාච කරහචි ලෝස්කේ uppajjati තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ. බොහෝම කලාතුරකින් ලෝකේ ਸਰවචන් වහන්සේ නමක් පහළ වෙනවා. සියල්ලට සුදුසු, සියලු පූජාවන්ට සුදුසු සියල්ල දැනගෙන දැකගෙන කාරණා දේශනා කරන්නවා. ඒ උන්වහන්සේත් ඉන්ද්‍රිය দমনයක් කියනවායි කිය. කියන හරුවචනසේ මාත්‍රකාව කියලා නතර කරනවා. ඒතර ආනන්ද ස්වාමීන් සිවුරු සකස් කරලා එකලස් කරගෙන එක ඒකාන්ත කරගෙන දන දිබීම ඇමලා වැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ਸਰුවචනංශයේ ਸਰුවඥ ශාසනයේ කොහොමද මේ ඉන්දිය භාවනා කරන්න කියලා කියලා දෙන්නේ කියලා. එතකොට ਸਰුවචනංශයේ මේ අසුත පුතඥයා ඒ වගේම සුතවත්තු ආර්ය ශ්‍රාවකයා නැත්තම් භාවනා කරන කෙනා රහතන් වහන්සේ ආදි වශයෙන් කොටස් තුනකට කඩලා ඒ භාවනා කරන හැටි නැත්තම් මේ ඉන්ද්‍රිය භාවනාව සද්ද විශේෂ කන රූප විශේෂ ඇහ වැඩ කරන හැටි කියලා දෙනවා ඊට පස්සේ කියනවා තාම ආර්ය தත්තරපත් වෙච්ච නැති තාම කල්යාණ මිත්‍රයන් දැකපු නැති තාම සාරියන් වහන්සේලා දැකපු නැති ආර්ය ධර්මයේ අහපු නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති එකනා කන්ට ඇහැට රූප සද්දයක් දැනෙනකොට එයා කරන්නේ ඒ වෙනුවට අමනාප දෙයක් ආනම් මනාප අරමුණක් දාලා අපි අර කලින් කියපු විදිහට පරණ ලීයනේ අයින් කළා ඒ වෙනුවට වෙන ලීයනයක් ගන්න එකයි කරන්නේ. ඒක තමයි විපස්සනාව තාම පටන් ගත්තේ නැති අපේ සීලේ වශයෙන් සමාධි වශයෙන් භාවනා කරන එකන කාම අරමුණක් ආනම් නෛෂ්කාම අරමුණකින් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. ද්වේෂ අරමුණක් ආනම් මෛත්‍රියෙන් ප්‍රතිස්ථාපනය කරනවා. වනසිතවිල්ලක් ආනම් කරුණාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒවා මේ මෝහිත ඉලක්කානම් ප්‍රඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන මේක පළවෙනි එක. මේකට කියනවා අසුතවත් පුතඥය කරන වැඩි. කරන්න හොඳ වටින වැඩි. ඊට පස්සේ සරුවචනසේ සඳහන් කළා තියෙනවා සේක පුද්ගලයා මොකද කරන්නේ කියලා. ඒකෙදි සඳහන් කරනවා ඒ කෙනා චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඒ පුද්ගලයා දැනගන්නවා ඇහැට රූපයක් දකින්නකොටම හිත විඥානේ චක්කු විඥාන වශයෙන් පහළ වුණා නම් අනිවාර්යයෙන්ම වේදනා චෛතසිකේ පහළ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චින සංගති භාසෝ භාසපච්චය වේදනා. මේ ස්පර්ශය සිද්ධ වුණා නම් ඇහත් රූපයත් දෙක එකතු වෙලා හිතේ තෙන්න ගියා නම් එතන ස්පර්ශය ඒ ඒ තුනේ එකට ගමන් කිරීම සිදු ඒක සිද්ධ වුණා නම් ඒක විඳින බව ඒකේ වේදනා චෛතසිකය අනිවාර්යයි. ස්පර්ශයත් එක්ක වේදනාව එනවයි කියන එක න්‍යාය ධර්මයක්, චිත්ත ධර්මයක්. මේ වේදනාව දක්වම රහතන් වහන්සේට සරුවචන් වහන්සේටත් ඕනම කෙනෙකුට සමාන චිත්ත පිටියක් එන්නේ. මේ ඇති වෙච්ච වේදනාව හඳුනා ගන්න. සංජානනීය කරනවා. අන්නේ එතනදී තමයි කෙලෙස් උපදවන මුල පටන් ගන්න. චිත්ත විදේ මෙතෙන් එනකම් පිරිසිදු. රහතන් වහන්සේටත් ඔත්තෙන් දෙනවා. බුදුහාමුදුරන්ටත් ඔත්තෙන් දෙනවා. පෘථජනයටත් එනවා. දේවදත්තටත් එනවා. කාටත් එනවා. වේදනාව ඇති වෙච්ච ගමන් ඒ වේදනාව හඳුනා ගන්න අපි ඒකට ලේබල් එකක් දානවා. මේක ප්‍රියයි, මේක අප්‍රියයි, මේක ප්‍රියා ප්‍රිය නැති මැදයි කියලා. යං සංජානාති තං විතක්කේති. අන්න ඒ හඳුනාගත්ත එකමතයි හිතවිලි නැගින්න පටන් ගන්නවා. ඒ නිසා විඳින දේ හඳුනා ගැනීමට අපි යොදන ලේබල් තියෙනවනේ අපි යොදන හඳුනා ගැනීම කරගන්න සලකුණු තියෙනවානේ මේ සලකුණු පස්සේ සලකුණු 90යි සලකුණු වලට පස්සේ කෙලෙස් ඇති වෙන්නේ. ඒ නිසා මේ සලකුණ එනකොටම මනාප බව අමනාප බව එනකොටම මේක මගේ කෙලෙස් නියෝජනය කරන සංස්කරණය කරන චේතනා පහල කරන සංසාරද බඳවන තන මෙතනින් පටන් ගන්නවා. ඒකේ ලකුණ තමයි මනාපේ. ඒකේ ලකුණ තමයි අමනාප. ඒකේ ලකුණ තමයි මනාපමනාපේ කියලා එනකොටම දැනගෙන වස්තුවට ලැජ්ජා වෙන්නේ පිළිකුල් කරන්නේ අතහැර දාන්නේ ඒ කෙරෙහි Taman උපදවපු මනාපේ අමනාපේ දෙකට. ඒ නිසා අට්ටියති හරාචි ජගුච්ඡති කියලා ඒ Tamanට මතුවෙන මතුවෙන සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා මතුවෙන ඒ ආකල්ප සම්පත්තියම ආකල්පේ මත එහෙම නැත්නම් සංකල්ප මත ලැජ්ජිත භාවයට පිළිකුල් භාවයට දුක්ඛිත තත්වයටපත් වෙනවා. මේකදී හරි බහුසුද්ධ භාවයේ සඳහා කාරණාවක් කියනවා නම් මේක ඔය ගිරිමානන්ද සූත්‍රයේ දස ධම්ම සූත්‍රයේ දතම දස සංඥා සූත්‍රය කියලාත් මේකට කියනවා. ඕකේ මේක පෙන දෙනවා පහාන සංඥාවේ. සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා. සියලු සංස්පිත ඇත්තට මෙතන තමයි සංස්කරණය පටන් අරගන්නේ. සංස්කරණය කියලා කියන්නේ තමයි ඇහිච්ච ශබ්දයේ දකින්න රූපය අනුව ඒකට මනාපමනාප පහල කිරීම අනුවයි අපි ඒකට සම්බන්ධ වෙන්නේ. නැත්නම් මමයා සම්බන්ධ වෙන්නේ. තණ්හා මේ සක්කාය දිට්ඨිය සම්බන්ධ වෙන්නේ. මාන්නේ සම්බන්ධ වෙන්නේ. තණ්හාව සම්බන්ධ වෙන්නේ. අන්නේ සම්බන්ධ වෙන්නේ තණ්හා මාන දිට්ඨි පිළිබඳව ලැජ්ජිත භාවයට, දුක්ඛිත භාවයට, පිළිකොල් භාවයටපත් කිරීම තමයි ශේක පුද්ගලයාගේ වෙන දේ. මේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා මේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරන එක ඇත්තටම වචනේ සඳහන් විය යුත්තේ අනිච්ච සංඥා කියලා. ඉච්ඡාවක් නැති කරගන්නවා. ඉච්ඡාව කියන්නේ කැමැති වෙනවා. අට්ඨියති හරාච ජිගුච්ඡති කියන්නේ අනිච්ච සංඥා. නමුත් මේක අනිච්ච සංඥා කියලා ලියවිලා තියෙන අටුවාවත් ගිහිලා තියෙන මේ වැරදි මතේ. බුරුම ස්වාමීන් වහන්සලා මේක හදාගෙන තියෙනවා. ඒක නිසා මේක නිකන් මේ භාවනාවට අදාළ එකක් නෙවෙයි බෞසුත්ත්ව භාවයේ සඳහා තියෙන එකක්. කියවලා බලන දසදන් දසදන ගිරිමානන්ද සූත්‍රයේ පළවෙනියෙන් පටන් ගන්නෙත් අනිච්ච සංඥාවෙන්. ඊට පස්සේ අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා කියලා තියෙනවා. මේක අනිච්ච සංඥා කියලා දාලා තියෙන්නේ අනිච්චා කියලා කියන්නේ ඉච්ඡාවක් නැහැ, කැමැත්තක් නැහැ, ලැජ්ජිත වෙනවා, දුක්ඛිත වෙනවා, පිළිකුල් කරනවා කියන එක. සංස්කාර ඇති වෙනකොටම ඒ අසංස්කාරය හඳුනාගන්නේ අපි මනාප අමනාප දෙක හරහා. මත් ඒ මතුවෙන මනාපෙටම මතුවෙන අමනාපෙටම ඒක තමන්ගේ තියෙන කෙලෙස් බරිත භාවයේ නියෝජනය කරන දෙයක්. ඒ නිසා ඒ සංඥා, ඒ ඒ හඳුනා ගැනීම, ඒ සංජානන વિશેයි ලැජ්ජිත භාවයටපත් වෙනවා නම්, පිළිකුල් භාවයටපත් වෙනවා නම්, දුක්ඛිත භාවයටපත් වෙනවා නම් ටික කාලයක් යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මෙච්චරම මනාපකම් මෙච්චර මමනාපකම් පහළ වෙන්නේ ඉස්සලා මතු වෙනකොටම ඒක දැක ගන්න පුළුවන් තත්ත්වයට එනවා. මේක බොහෝ කාලයක් පුහුණු කිරීමෙන් භාවනාදී අල්ලන්න පුළුවන්. අල්ලලා බොහෝ කාලයක් පුහුණු කිරීමෙන් තමයි අර සංසාරගත පුරුද්ද කඩා ගන්න පුළුවන්. ඒක බුදුදහම පෙන්ලා දීලා තියෙන්නේ සංස්කාරේ මතු වෙනකොටම ඒක පිළිබඳව ආදීනව සලකලා මනාපමනාප දෙක හරහා ඇති වෙන මනාපමනාප දෙක හරහා දැනටමත් ඇති වෙලා ඒකට ලැජ්ජිත වෙනවා. ඒකට දුක්ඛිත වෙනවා. ඒක පිළිබඳව කැමැත්තක් නැති අයිතිවාසිකමක් නොකියන තැනටපත් වීම තමයි ඔය ඉන්ද්‍රිය භාවනාවේදී තාමත්ම සූක්ෂම තැන. මේක පළවෙනි සැරේ අඳුර ගන්නකොට අපි ගොඩක් පමයි. ඔත් කරගෙන කරගෙන යනකොට Tamanට අරමුණු વિશે මනාපමනාපේ පහළ වෙනකොටම තේරෙනවා දැන් ආසාදනය වෙලා. ඊට පස්සේ ඉතින් දිගට දිගට ලෙඩේනවායි කියලා. ඒ නිසා මනාපමනදායක පහල කර පහල වෙනකොටම දැනගන්න එක සතිය උත්කෘෂ්ඨ ලක්ෂණයක් නිසා සතිය පිහිටවනකොට කිසිම වස්තුවකට මනාපමනාප දෙකක් නැතුව බැලීමටයි සතිය වරණගන්නේ සතිය මේ අර්ථකතනෙ දෙන්නේ යමක් දිහා බලලා මේක හොඳයි නරකයි කියලා කිව්වනම් ඒක සතියේ දුර්ලකමක්. සතිය ශක්තියවත් නැහැ. සතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ ඇති දී ඇති හැටියට දකිනවා මිසක්ක මනාපමනාප දෙක නැතු. ඒක නිසා ඉංග්‍රීසි කාර්යය මේකට කියලා තියෙනවා choiceless awareness කියලා. හොඳ හෝ නරක කියන ලයිසුගත කරන්නේ නැතුව ඇත්ත ඇති හැටියෙන් දකින්න. ඉතින් මේකම වාසිය ධාරව ගන්න පුළුවන් ආනාපානී කරනකොට ඉස්සෙල්ලම අපි කරන්නේ මතුවෙන ආස්වාද ප්‍රසවාසයට සංඥා දානවා. විතක්ක දානවා. ඒකට සිට ආස්වාසිය කොහොමද ප්‍රසවාසිය කොහොමද කියලා ගන්න තියෙන හැම සංඥාවක්ම අල්ලගන්න. අල්ලගෙන නැවත නැවත බල බල බල බල ඉන්නකොට මේ ඕනම දෙයක් දිහා බලනකොට ඒකේ ඒකේ දිහාව ඇති වෙන විරාග ගතිය නිසා මේ තියෙන විතක්කය මේ කියන සංඥා මේ තියෙන ලිංග මේ තියෙන ආකාර මේ තියෙන ಉದ್ದೇಶ ක්‍රමයෙන් ආනාපානයෙන් ගෙවෙන හැටි දකින්න පටන් ගන්නවා. මේක සිදුවේගෙන එනකොට ආස්වාද ප්‍රසවාස දෙකේ තියෙන මේ නිමිටි, උද්දේශ, ලිංග, ආකාර ගෙවෙන්න පටන් ගන්න එක යෝගාවචරයට පෙන්නේ දුර්ලභමක් විදියට. භාවනා වැරදිලයි කියලා. එහෙම නැත්නම් සතිය කැඩිලයි කියලා. එහෙම නැත්නම් සතිය දුර්වල වෙලයි කියලා. ඇත්තටම සරුවචනන්සට අවශ්‍ය වෙලා තියෙන මේ භාවනා හරහා හොඳට ආශ්‍රව ප්‍රසව දෙක වෙන් කළ දැනගෙන ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන බලලා නිමිති සේරම පෙන්නලා බලහන් ඉන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ලිංග නිමිති ආකාර ගෙවෙන බව ගෙවෙන හැටි හොඳ සතියෙන් බලන්න හිටියොත් යෝගාවචරයට ඒකේ පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණේ මතුවෙනකොට කොච්චර දුරට මේ ලිංග නිමිති ආකාර සහ ಉದ್ದೇಶ ගෙවා දැමීම නිසා යෝගාවචරයේ හිත චපලව වංචනිකව චාටු කරනවාද කිව්වොත් එයා හිතට කියනවා ආනාපානේ නතරුණයි කියලා. ආනාපාන නතරු නම් මැරෙන්න එපායි. අර නිමිටි ටික අර ලාංඡන ටික අර සංකේත ටික නැති වුනහම හරියට ආස්වාද ප්‍රසාරත් එක නැති වුණා වගේ තමයි අපේ හිත කියවන්නේ. මෙන්න මේ පැලිර දිගේ තමයි ਸਰුවචනංශයේ මධ්‍යම ප්‍රතිපදාව අරගෙන යන්නේ. කියනවා මේ විදිහට ආනාපානේ සිද්ධ වෙද්දිත් නොදැනෙන නිමිත්තක් ගන්න බැරි අරමුණු කරන්න බැරි තැනට ආපුවාම දැන් හිතට මෙතෙක් කරගෙන ගිය ඒ මනාපමනා පහල කිරීම දැන් කරන්න බෑ. මනාපමනා පහල කරන්නේ නිමිත්තක් තිබුණොත් පමණයි. ලිංගයක් තිබුණොත් පමණයි. ආකාරයක් තිබුණොත් පමණයි. ಉದ್ದೇಶයක් තිබ්බොත් පමණයි. ඒ නිසා උද්දේශ නිමිති ලිංග ආකාර ඔක්කොම හොඳට අවබෝධ කරගන්න. අවබෝධ කරන් බලාගෙන ඉන්නකොට ඕනම වස්තුවක් දිහා වැඩි වෙලා බලාගෙන ඉන්නකොට ඒකේ තියෙන ලිංග නිමිති ආකාර උද්දේශ ගෙවෙන බව ਸਰුවත්නාංශේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. අපේ ගැමි කවියත් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ තකසේම සුදු වෙලා. ඔය රත් කර්මලේ රතු පාට නැහැ. බලන්න බලන්න දිගට බලනකොට සුදු පාට වෙනවා. මේකට කියනවා විරංජනය කියලා. මේකට කියනවා නිබ්බින්දා නිබ්බිදාව කියලා රසේ නැති වෙලා යනවා විරංජනේ වෙලා යන්න පටන් ගන්නවා මේ නිසා තමයි නිදිමත එන්නේ මේ නිසා තමයි අහියෙන් හුස්ම ගන්න හිතෙන්නේ. මේ නිසා තමයි සැක උපදින්නේ. මේ නිසා තමයි යෝගාවචරය මේ භාවනාවට උනන්දුව නැති කරගන්නේ. නමුත් ඇත්තටම කියනවා මේ කරුණු ඔක්කොම භාවනා දියුණු බවට ලකුණු. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට ඒකේ කියලා තිබුණා තමන්ට ආනාපාන දිහා බලාගෙන ඉන්නකොට සිදුවෙන දේ තෝරන්නේ බේරන්නේ නැතුව හරි වැරදි නැතුව කිලින්ම ගුරුවරයාට කියන්නේ. එතකොට ගුරුවරයා කියලා දෙයි ඉස්සරහට යනවද පස්සට යනවද කියලා. තමන්ට නම් වෙන්නේ පඬිතකම ඉස්සර කෙරුවොත් වෙන්නේ කම්මැලි වෙන එක තමයි. එපා වෙන එක තමයි. නිදිමත වෙන එක තමයි. හයියෙන් හුස්ම ගන්න හිතෙන එක තමයි. ඒක නිසා ආනාපානයේ විශ්ේ ඇති වෙන මනාපමනාප භාවය මුලදී තිබුණට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන් වීම හරහා ආනාපානෙ නැති වෙනවයි කියලා හිත කියන්න හැදුවට අටුවාචාරින් වහන්සේලා අහනවා හිතෙන් ප්‍රශ්න කරන්න කියලා ආනාපානෙ නැතිනම් එක්ක මැරෙන්න eBay එනතන් අම්මගේ බඩේ ඉන්න කොටත් ආනාපානෙනේ වතුර යට ඉන්න කොටත් ආනාපානෙ චතුත්ථ ධානයේදීත් ආනාපානෙ නිරෝධ සමාපත්තියත් නැහැ දැන් මේ ආනාපානෙ නෑ දැන් මම මොකද කරන්න ඕන කියලා හිතෙන් අහනකොට හිත Taman හිතෙන් ප්‍රශ්න කරන්න කියනවා මම මේ චතුත්ථ ධානයට අවිල්ලා මම මේ නිරෝධ සමාපත්තිය සම්වේදයද නැත්නම් අම්මගේ බොක්කේද එහෙම නැත්නම් වතුරයට දෙන්න නැත්නම් මැරිලා මේක හිත කරන ප්‍රෝඩාවක් නේ අපි සේරම අස්පනා පිට දැකපු ප්‍රෝඩාවක් නේ මෙතන තියෙන්නේ මෙතනදී එකක් මත තියාන මේකේ තියෙන ලස්සන දේ ඒ විදිහට ආනාපානයේ නිමිති ආකාර ලිංග උද්දේශ කියලා මේ ਸਰවචන්සෙ පෙන දේ ගෙවුනට පස්සේ ඒක විශේෂයි මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඔතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නිසා ඕනෙම අරමුණක් කසිනයක් කරගත්තත් 80ක් කරගත්තත් මොනවා ගත්තත් බලන්න ඉන්නකොට ඉන්නකොට ඒකේ කුප්පන ගතිය රුප්පන ගතිය ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙච්ච තැන තමයි ඒකේ මනාපමනාප එන්නේ නැති තැන තියෙන්නේ. එතෙන් ගියාම මේ නීරස ගතිය තමයි අපේ භාවනා මාර්ගය කඩන්නේ. එතෙන් යනකොට තියෙන මේ නිින්ද තමයි අපිට මාර බලවේගයක් වෙන්නේ. එතෙන් දිනකොට මේ ආයෙත් අරමුණ අලුත් කරගන්න හිතෙන කුලප්පුව තමයි අපේ භාවනා කඩන. ඒ නිසා යෝගාවචරය දැනුවත් වෙලා යනවා නම් හරියට භාවනා යනකොට මේ වගේ කම්මැලිකමක් එනවා. නීරසකමක් එනවා. ඒ කියන්නේ මනාපමනාප දෙක නැති වෙලා. එහෙම නැත්නම් රුචි අරුචිකන් දෙක නැති වෙලා. රුචි අරුචිකන් තියනකන් සංසාරය කියලා හිතා ගන්නවා. තියනකන් ලැජ්ජිත තත්ත්වයටපත් වෙන්න කියනවා. දුක්ඛිත තත්ත්වයටපත් වෙන්න කියනවා. පිළිකුල් තත්ත්වයටපත් කරගන්නයි කියලා සීක පුද්ගලයාගේ ලකුණක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒක නිසා ඒ බාධා වෙද්දිම රූපෙකින්, ශබ්දකින්, ගන්ධකින් හොඳට ඒක දිහා බලාගෙන Taman ඒ කෙරේ දැනට දක්වන ආකල්පය සංකල්පය මනාපෙද අමනාපෙද මනාපමනාපද දෙක නැද්ද කියලා දැනගත්ත දවසේ ඉඳලා යෝගාවචරයට කොඩි ගහයට උනත් භාවනා කරතයි. ශබ්ද තියෙන තැනත් භාවනා කරතයි. වේදනා තියෙන තැනත් භාවනා කරතයි. අවශ්‍ය කරලා තියෙන්නේ පිටින් ඇවිල්ලා වදින ශබ්ද නෙවෙයි ශබ්ද කෙරෙහි Taman දක්වන ප්‍රතික්‍රියාව, Taman දක්වන සංකල්පය, Taman දක්වන ආකල්පය තමයි වැදගත් වෙන්නේ. ඒකයි සරුවචනන්සේ සඳහන් කරන්නේ නත්තේ කාමා යානි විචිත්‍රාණි ලෝකේ. මේ කාම වස්තු වෙන්නේ ලෝකයේ ඇති විචිත්‍රත්වය නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මිනිස්යාට කාමයේ වෙන්නේ තමා විසින් ඒකට දක්වන සංකල්පයයි. තමා විසින් ඒකට වමාරණ ආකල්පයයි. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රත්වයම තිබිච්චාවයි අතෙත්ත දීරෝ විනේති ඡන්දං ධීර පුද්ගලයා තමන් විසින් ඇති කරන්නා වූ මේ ආශාව මනාපමනාප දෙක ඒකට වග වෙනවා මතු වෙනකොටම ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා පිළිකුල් තත්ත්වයටපත් කරනවා මේක හොඳට මතක තියාගන්න යම් කෙනෙකුගේ ජීවිතේට හාපුරා ගඩොැචිච්ච දවසේ ඒ පුද්ගලයාට මුළු ලෝකෙම දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඊටාම වර්ණවත් විචිත්‍ර මේ මේ කලර් ටීවී එකක් දීලා බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක් ගත්තා වගේ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කැමරාවක රිසලූෂන් අඩු වෙලා ඔක්කොම බ්ලර් වෙලා නිකන් බොඳ වෙලා යන්නේ. ආන්නේ වගේ වෙන්න පටන් ගන්නවා. මෙහෙම වෙන්න පටන් අරගත්තට පස්සේ මේ පුද්ගලයා තාමත් කාම පිටිපස්සේ යනවා නම් ඉතින් කිට්ටුම ක්‍රමේ තමයි පිස්සු අටගන්නේ. හොඳට මතක තියාගන්න. මෙතෙන්ට යනකොට භාවනාවේ මේ වගේ தத்துவයක් ඇති කළ තියෙද්දි තාම කාමයට එක ගත කරන්න හදනවා නයිෂ්ක්‍රම්‍ය කරන්නේ නැත්නම් හිත දෙපැත්තට ඇද්දා වගේ භාවනාවෙන් පෙන්ලා දෙනවා මේක ලැජ්ජිත தත්වයක්. මේක තුච්ච தත්වයක්. මේක පිළිකුල් தත්වයක්. මේ ජීද්දි මෙයා පුරුද්දට තාම ඇහැට රූප පෙන්වන්න හදනවා කාණ්ඩ සද්ද අහන්න හදනවා. එතකොට ඇතිවෙන මේ වෙහෙස නිසා වෙන්නේ නැති මේ භාවනා කරපම් පිස්සු වැදෙනවා කියලා කියන්නේ ඇත්තම තමයි කතාව. මෙතෙන්දී අවශ්‍ය අනුග්‍රහය ඒ ඒ භාවනා වැඩෙන්න අවශ්‍ය අනුග්‍රහය දෙනවා කියන එක අබුද්ධෝත්පාද කාලයක කවදාකවත් වෙන්න බෑ. දන්නේ නැහැ. ඒ ඒ ශිල්පේ අපි ළඟ නැහැ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ තමයි භාවනා කරගෙන යනකොට මේ වස්තුන් පිළිබඳව තීව්‍ර මනාපමනාප දෙක නැති වෙගෙන මැදට එන ගතිය එනවනම් මේක කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්ක පහළ වෙන බවට හොඳ පෙර නිමිත්තක්. මේක කවුරු හරි කියන්න ගත්තොත් හුඟ දෙනෙක් කියාවි හොඳ කණ්ණාඩි ටිකක් දාගන්නකෝ. hearing aids ගන්නකෝ. එහෙම නැත්නම් මේ මේ නහය පොඩ්ඩක් සුද්ධ කරගන්නකෝ. ඔය දිවේ කරම්බැලි දිව පොඩ්ඩක් සුද්ධ කරගන්නකෝ. අනි අම්මෝ පත්තරේ දින ඕනේ තරම් ඒව නැති වෙච්චාම ආපහු අර ආපහු වෙල්ඩින් කරලා හරි ගැසලා දෙන්න කට්ටිය. මට සැකයි සයිකියාට්‍රි කෙනෙක් ගාවට ගියා සයිකියාට්‍රික් ওই ටිකම කියාවි. මොකද සයිකියාට්‍රිස්ලා පිස්සෝනේ. එක එක් ඉන්නවද කියලා බලන්න රහත් වෙලා සයිකියාට්‍රික් කෙනෙක් කෙනෙක්. පහදිලිවම කියලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවා මානසික ආතහානයකටපත් වෙච්ච මිනිස්සයා ඒක සුව කරගන්න අපි කියමු ඒ ෆ්‍රී ඇසෝෂියේෂන් යනවා එහෙම නැත්නම් කවුන්සලින් යනවායි කියලා. ඒ කවුන්සලින් කරලා ඒ මිනිස්සයා සුව වෙලා දැන් ඇති කියලා කවුරුවක්ක ස්වභාවිකව මේක නතර කරපු එකක් ලෝක ඉතිහාසයේ තියෙනවාද කියලා. කවදාකවත් ස්වභාවික මරණයක් නැහැ කවුන්සලින් වල. එකයි කරන්න පුළුවන් ඉන්නේ එයා ඊගාට කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි අද වෙනකම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා දෙන උපදේශ කොහොමද කියලා හිතන්න. අද අහනවා බටහිර ලෝකයේ මෙච්චර මේ මානසික විද්‍යාවක් ගැන කතා කරද්දී බටහිර දර්ශනයට පුළුවන්ද ලෙඩ නැති මනස කියන එක අර්ථකථනයක් දෙන්න. කවදාකවත් බටේර මානසිකත්වේ නැහැ. මේ ළඟදී ඔය World Trade Center එකට ගහපු වෙලාවේදී ඒගොල්ලෝ තිබ්බ කොන්ෆරන්ස් තුනක් විතර destructive emotions emotional intelligence කියලා මේ මිනිස්සු මේ ලස්සන ජීවත් වෙන මනුස්සයන මේ ගොඩනැගිලි කඩන්න යුද්ධ කරන්න මානසිකත්වයක් එන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ ඒකට ඔය හාවර්ඩ් යුනිවර්සිටි කේ විශේෂඥයෝයි දලාල අමතුමයි සමහර සංඝයා වහන්සේලා එකතුලා කතා කරපුවාම ඒගොල්ල තීන්දුවක් ගත්ත හැම මානසිකව ආකල්පයක්ම නාස්තිකයි කියලා. හැම ඉමෝෂන් එකක්ම නරකයි කියලා. මේ දලාල ජාමතුමා කිව්වා මේ මම නම් ඉච්චර එකට කැමති නෑ. කරුණාව කියන්නේ මානසික ආකල්පයක් ඒක හොඳ එකක්. ඕගොල්ලන්ගේ මානසික විද්‍යාව හැටියට මොකද්ද මේ කරුණාවට දීලා තියෙන තැන? හිතලවත් නැහැ. මෛත්‍රියත් ඒ වගේ එකක්. මානසික ආකල්පයක හොඳ එකක්. හැම එකම නරක නැහැ. ඊට පස්සේ බැලුවා ඕගොල්ලන්ගේ ඉතිහාස පොතේ කොහරි බලන්න මේ මානසික ඒ වගේ හොඳ පැත්ත හදන හැටි හොඳ පැත්ත දියුණු කරන හැටි කොහොමද හදන කිසිම යන්ත්‍රයකට මේ තාක්කල් මානසික සෞඛ්‍ය සම්පන්න කෙනෙක් දාලත් නැහැ අර්ථකථනකුත් නැහැ. මෙන්න මේ වගේ තත්වයක තියේදී ඒ භාවනා කරන කෙනා Tamanට ඇති වෙන මේ ආකල්ප සංකල්ප එහෙම නැත්නම් අපි කියන තර්ක විතර්ක එන්නකොටම ඒක අල්ලගත්තොත් මේක මනාපේ මේක අමනාපේ කියලා ඒ පුද්ගලයාට මේ දෙන උපදේශේ මේ ශාසනයෙන් පිට කිසිම තැනක මොනම විදියකින්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න තමන්ට මනාපේ අමනාපේ පහ වෙන පහළ වෙනකොට තමයි නිවන් දැකලා නැහැ තාම. නමුත් සතිය තියෙනවා මේ අසීමිත නයිසර්ගික ශක්තිය. තාම නිවන් දැකලා නැතුන සතියට පුළුවන් මේ පුද්ගලයා දැක්කට පස්සේ මට ඇතුනේ මිත්‍ර හැඟීමක්ද හතුරු හැඟීමක්ද කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරු කියනවා මට උඹලට කරලා දෙන්න බෑ ඒක උඹලා දැනගන්න. උඹලා මේ චීන කන්නඩේ අරම්පලෙන් දාලා බලපන්. මනාපේද පහළ වුණේ, අමනාපේද පහළ වුණේ. මනාපේ පහළ වුණත් ලැජ්ජිතයි, නින්දිතයි, දුකක්. අමනාපේ පහළ වුණත් ලැජ්ජිතයි, නින්දිතයි, දුකක්. මෙන්න මේක නැතිවීම පිණිස එකයි කරන්න තියෙන්නේ මත්තු වෙන්නකොටම අල්ලන එක තමයි. මතුවලා යන්න යන්න හැත් බැඳෙනවා. මතුවලා යන්න යන්න ඒකම සාධාරණීකරණය වෙනවා. නිසා කවදා හරි මතුවෙනකොටම මනාපේ මතුවෙනකොටම ආමනාපේ දැක්කනම් ඒ පුදුරට තේරෙන පටන් අර ගන්නවා ප්‍රමාදයේ කියන වචනේ අර්ථය තමයි දැකලා අල්ලන්නේ නැතුව කල්ගියොත් ප්‍රමාදේ දැකලා අල්ලගෙන අඳුනගත්තොත් අප්‍රමාදේ. එතකොට සතියට අලුත් අර්ථකථනයක් එනවා අප්‍රමාදේ සහ සතිය සමානයි. මනාපේ පහළ වෙනකොටම අල්ලනවා. මම අපේ මන අපේ පහළනකොට මල්ලන එකට කියනවා අප්‍රමාදී. මේ වැඩේ හොඳටම මන අප පහළ වෙලා අහු වෙලා ලැජ්ජිත වෙලා දුක්කටපත් වෙලා පීඩිත වෙලා ඉඳලා අතනෑර මේක කර කර යනකොට එච්චරම මන අපේ එච්චරම මනාවේ පහළ වෙන්න ඉස්සර වෙලා මනාපමනාප පහළ වෙන අවස්ථාවේදී අල්ලා ගන්න පුළුවන් වෙනකොට තේරෙනවා දැන් මං සටනේ ඉන්නේ කියලා. කවදා හරි ගිහිල්ලා මතු වෙනකොටම මනාපේ මතු වෙනකොටම මනාපේ දැකපත්ත දවසේ නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලේ කඩලා දැම්මා වගේ මේ තියෙන ඉන්දිය සංවරය පිළිබඳව ඒ වගේම මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප පිළිබඳව විශාල ඉදිරි පියවරකට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා ලෝකයන් විසින් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කන්ට්‍රෝල් කරන මිනිහෙක් වෙන්නේ නැහැ. මිනිස්සෙන්න බෑ කැත දර්ශනයක් පෙළ මිනිහට කේන්ති ගසන්න. එයා දන්නවා කැත දර්ශනේ දැක්කත් මිහිරි දර්ශනේ දැක්කත් කේන්තිය මගේ ඇතේ තියෙන්නේ. මනාපමනාපේ මම මේක පාලනය කරන මිසක කාටවත් දෙන්නේ තමන්ව කුප්පන්. ඒක දැසම මට මතකයි ඒ කිරිවත් කර ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන කියනකොට තම බණට කිව්වා යම් දර්ශනයක් පෙන්ලා යම් කෙනෙකුට කේන්ති ගසන්න පුළුවන්. යම් දර්ශනයක් පෙන්ලා යම් කෙනෙකුට රාගය දනවන්න පුළුවන්. ඒ මනස කොච්චර තුච්ඡද කියලා. එයාගේ රිමෝට් කන්ට්‍රෝල් එක වගේ අර දර්ශනේ දකින්නට මේ මෙහෙ මෙහෙ කාම දර්ශනේ දකින්නට මෙයා කාම ආතුර වෙලා. ද්වේෂ දර්ශනේ පෙන්නකොටම ද්වේෂයෙන් ආතුර වෙලා නම් ඒ මනුස්සයා කාමයට ද්වේෂයට දාසකම් කරන වාල්කම් කරන කෙනෙක්. ඒ නිසා ලැජ්ජිත තත්ත්වයටපත් වෙන්න අනේ මේ මේ රූපය දකින්නකොට මට රාග එනවා. මේ රූපය දකින්නකොට මට ද්වේෂ එනවනේ. මේ රූපය දකින්නකොට මට වනසිතවිල්ල එනවනේ කියලා ඒ එන හිතවිල්ල අඳුනගෙන ඒකට ලැජ්ජිත තත්ත්වයටපත් වෙන්න පුළුවන් වුණොත් ඒක තමයි ආර්ය විනයේ ශේක ප්‍රතිපදාව වශයෙන් මම කියන්නේ ගැඹුරුයි ශේක ප්‍රතිපදාව වශයෙන් අපි ඉන්දිය සංවරය කරන හැටි මිච්ඡා සංකප්පේ ඉඳලා සම්මා සංකප්පයකට එන හැටි මෙන්න මේ වගේ එකක් මේ වගේ වැඩමුළුවකදී යන්තම් අඩි අල්ලගත්තොත් මට අරමුණක් දකින්නකොටම එන මනාපමනාප දෙක නැත්නම් මනාපමනාප දෙක මිශ්‍ර වෙච්ච හැඟීම අල්ලා ගන්න පුළුවන් වුණොත් අපිට තේරෙනවා බාහිර ලෝකෙන් අපි කොච්චර නටවනවද කියලා. බාහිර ලෝකයේ හරියට රූකඩයක් නටනකොට උඩ ඉන්න මනුස්සයා නූල නටවනකොට යට ඉන්න රූකඩේ නටනවා වගේ අපි නිකන් රූකඩයක් නේද? අපි ඔක්කොම මේ පිටේ තියෙන රූප ශබ්ද ගන්ධ රස වලින් නටවන්නේ. ඒ නිසා දර්ශනකාමී කියලා කියන්නේ මේක දන්නේ නැතුව ප්‍රිය උපදවන දර්ශන බැලීම සඳහා අපි කානිවල් යනවා. ගිහිල්ලා ලස්සන දර්ශන බල බල ඉන්නවා. මේක සරුවචනසේ කියනවා ලැජ්ජ නැති පිළිකුලක් නැති දුක හඳුනන්නේ නැති අමනයන් විසින් කරන වැඩක්. ඒකල බුදුහාමරට බැරි දුරටත් කියනවා. ගීත කියන්නේ මහණෙනි ඇඳිල්ලක්, නැතිල්ල කියන්නේ පිස්සුවක්. තවත් වචන දෙක තුනක්ම තියෙනවා. ඔය සාහිත්‍යකාරයෝ හිටියනම් බලිනවා මටත් බලිනවා. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ බුදුහාමරෝ කියලා තියෙනවා. මෙවට ගිහිලා කටයුතු කරද්දී වට ලැජ්ජිත පීඩිත තත්ත්වේ නැත්තම් අපි මිච්ඡා සංකල්පයක තමයි කරන්නේ. හැබැයි සරුවචන් වහන්සේ ඒ වෙනුවට දස්සන කාමයක් ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතුමිච්ඡති. විනේය මච්ඡේර මතං මලං සච්චේ සද්දෝති උච්චති. සිල්නතෙක් දැකීමට කාමයේ ඇති කරනවා. ඒකට කියනවා දස්සන කාමෝ සීලවතං. අපි මෙච්චර කල් තිබ්බේ කාම දර්ශන සඳහා ඇති දැකීමේ ආස. දැන් ඒ වෙනුවට සිල්වතෙක් දකිනවා සිල්වතයි කියලා කියන්නේ කිසිම අංග පරිස්කාර භූෂණ මොනවත් නැහැ නිකන් දිරච්ච ගහක් වගේ ඔය ඔය දුබුරු පාට සූට්යක් අඳගන්න. ඒ නැත්තම් සිවුරක් දා ගන්නවා. ඔය ඉන්නවා. ඒක නෙක්කම්ම සංකල්පය යගේ කරන මනසට විතරයි ප්‍රිය. අනික කරන්නේ අපෝ දිරච්ච ගහක් වගේ මොකටද මේ අදිච්ච ජීවිතේ කො කාලා බිලා සින්දු කියලා හිටපල්ලකෝ. මේ අපි වායි කියලා හිතේ. නමුත් එවැනි කෙනෙක් දකින්න ගන්න කාමයට දස්සන කාමයේ කියලා සරුවචනාංශේ පාවිච්චි කරනවා සිල්ලොතුන් දැකීමේ කැමැත්ත. සද්දම්මේ සෝතුමිච්ඡති. අහන දේවල් වලින් ධර්මයේ අහන්න කැමැත්තක් තියෙනවා. විනීය මච්චේරමලන් එන්නකොටම මනාපමනාප දෙක විනයනය කරනවා අට්ටි යති හරායති ජගුච්ඡති මට මේක දුකක්. මට මේක පිළිකුලක්. මට මේක ලැජ්ජිත දෙයක් කියලා අමාරුයි නමුත් කරගෙන කරගෙන යනකොට ඒන දෙවෙනි ටෙක්නික් එක තමයි දරුවචනන්සේ පෙන්නේ දෙවෙනි උපක්‍රමය තමයි ඒ විදිහට ඒක පිළිබඳව ආදීනව දැකලා ලැජ්ජිත පිළිකුල් දුක්ඛිත තත්වයකට හිතපත් කරගන්න. තුන්වෙනි එක පෙන්නනවා අසති අමනසිකාරය කියලා යම් කිසි දෙයක් දිහා ඇදී ඇදී ඇදී ඇදී රාගය උපදවනවා නම් යම් කිසි දෙයක් තියා ඇදී ඇදී ඇදී ඇදී ද්වේෂය උපදිනවා නම් ඒ සියන සතිය ඒකට ඇදෙන සතිය ඒක කාම මිච්ඡා සතියක් නේ ඒකට ඇදී ඇදී රාගය උපදවනවා ඇදී ඇදී ද්වේෂය උපදවනවා ඒ වෙනුවට අසතිය යොදවන්නේ රාගෙට ඉබේම අදින සතිය මිච්ඡා සතියක් තියෙනවනේ ඒක තේරුම් අරගෙන අසත්‍ය අමනසිකාරය යොදවන්නේ කියලා ඒ වෙනුවට පිරිත් ටිකක් කියනවා එහෙම නැත්නම් පූජ්‍ය පුණ්‍ය භූමිකට යනවා ඒක හරවල වෙන පැත්තකට හරවලා තියෙන ගතිය ඒක සරුවචනංශේ සඳහන් කරන්නේ එහෙම ප්‍රිය අති ප්‍රියමනාප හෝ අති අප්‍රියමනාප දෙයක් දකින්නට ඇත්තකව හගන්නේ ඒක කියන්න පුළුවන් අපි ටීවී එකක් බල බල ඉඳද්දී පවුලේ කට්ටිය ඔක්කොම බල බල ඉඳද්දී අසභ්‍යදයක් පේනවා. ඉතින් මේ මුළු එකම බලලා හෙට පත්‍රයට ලියනවා මේක හදපු මිනිහා හරිම තුච්චයි පාහරයි අපි දරුවොත් ඉඳද්දි මේක පේනවා කියලා. ඇයි වදේක ස්විච් එක ඔෆ් කරුවා ඉවරනේ. ඒ වෙනුවට වෙන channel එකක් දාගත්තා නේ ඉවරනේ. අරක දිගටම බලනවා. බැලුවල හදපු මිනිහට චෝදනා කරලා හෙට පත්‍රයට ලිපියක් දානවා. පත්‍රකාරයාත් ඒක දැම්මට පස්සේ හදපු මනස පව්වෙන්ද ලිපියක් දානවා. මිනිහට පත්‍රේ විකිනවා. ටීවී එකක් වෙච්චාම channels ගොඩාක් තියෙනවා. අනිත් එකේ ඒකේ ස්විච් එකක් තියෙනවා power on off කියලා. ඕක off කරන එක නෙවෙයි. අපි ඒක කරන්නේ නැතුව ඒක දිගටම බලලා ඔය විවේචනය කරනවායි කියලා කියන්නේ පාහර තුච්ච දුක අඳුරන්නේ නැති වැඩනේ. ඕක තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ. ඕක මෝරලා අවශ්‍යලා දෙන එක තමයි ইনফෝමේෂන් ටෙක්නොලොජි එක කියන්නේ. සරුවචනස කියනවා ඊට විරුද්ධ තර්ක වර්ග තර්ක වර්ගයක් තියෙනවා. ඊට විරුද්ධ විතර්ක වර්ගයක් තියෙනවා. ඊට විරුද්ධ සංකල්ප වර්ගයක් තියෙනවා. ආකල්ප වර්ගයක් තියෙනවා. ඒ ටික පුරුදු කරපන්. ඔය හැම වෙලාවෙදීම Taman ළඟ තියෙනවා ඉඳුරන් අයින් කරන්න ඇත් එක වහන්න පුළුවන්. හැබැයි කනට වහන්න පුළුවන් සත්තු ලෝකේ නැල්ලු. කන වහන්න බෑ මොකාටවත්. ඇඟිලි දෙක ගහ ගන්න. අනේ ඇඟිල්ල ගන්න කියලා වෙන්නේ නැහැ. ලෝකෙක ඉන්න කිසිම සතෙකුට බැල්ලු කන් වහන්න පුළුවන් ගැතිය. නාසය වහන්න පුළුවන් ඔටුවට. ඒක අපිට බෑ. කට නම් වාතයි. මේ දැන් කට්ටිය කට වැහිල්ල බොහොම අඩුයි කියලා කියනවා. චෝදනාවක් තියෙනවා. ඔක්කොමලා කතා කරන වැඩි. ඒ වෙන්නේ මොකද්ද? අර ලැජ්ජිත, පීඩිත, දුක්ඛිත ස්වභාවයේ බවන. ඒ වගේම ඉඳන්නේ ළඟ ඉන්න මනුස්සයගේ තොතෝ. දැන් කරුණා කරලා ඔය ඕගොල්ලන්ගේ වැඩ බලා ගන්න ඒ භාවනා කරන කෙනෙකුට කරගන්න දීලා තමන්ගේ නිසද්දතාවය රැක ගන්න. මේ විදිහට කළ යුතු වැඩ ප්‍රසකුත් තියෙනවා. දර්ශන කාමයකුත් තියෙනවා. සමුල්ලේපණයකුත් තියෙනවා. අහන්න දෙයක්කුත් තියෙනවා. අන්නේ විදිහට අහන්න ඕන දේ කියන්නේ කෙලස් කපන දේ තෝරගෙන ඒක කටයුතු කිරීම ලෝකයේ අනුමත කරන එකක් නෑ. විශේෂයෙන්ම ගෙවල් දොරවල් වල ඕගොල්ලෝ ප්‍රශ්න ඇති කරගන්න ඕන උතන. මුළු ලෝකෙ gederin ඔක්කොම කාමභෝගීව ගත කරද්දී එක්කෙනෙක් විතරක් කියනවා නෑ මට ටෙලිවිෂන් මේ රේඩියෝ එකේ මෙලයි බණ අහන්න ඕනේ. ඉතින් gedera ඔක්කොම කියනවා මේලා විනෝද සමයේ තියෙන අපි ඒක අහන්න ඕනේ. මෙයා කියනවා බණ අහන්න ඕනේ. ඉතින් රණ්ඩු. අපිට බෑ ඒගොල්ලන්ට මේ සම්මා සංකප්ප වෙනුවට මිච්ඡා සංකප්ප මාරු කරන්න බෑ අපිට අපේකවත් කරගන්න බැරි නිසා ඒ වගේ තැන්වලදී ගැටුමක් ඇති කරගන්න නැතුව තමන්ගේ කටයුත්තක් කරගන්නවා මිස අපි මේ ලෝකෙටම සම්මා සංකප්පය ඇති කරන්න ගියොත් ඒක සරුවච්චන් වහන්සේවත් හිතුව නැති භයා ගම්බීර වැඩක්. ඒ නිසා තමන්න තියෙන අසත්‍ය අමනිෂ්කාරය යොදවලා channel එක මාරු කරනවා නැත්නම් ඇහ වහ ගන්නවා නැත්නම් කන් වහගෙන නිකන්. මොකද සාමාන්‍ය නිදර්ශනයකට කියනවා සංඝයාංශේ නමක් සංඝයාංශලට දීලා තියෙන බස් එක ඉතරම දීට් එකනේ. බස් එක තද විදියට ඇක්සිඩන්ට් වෙලා. එහෙම නැත්නම් මිනිස්සු පයින්නකොට උඩින් ගිහිල්ලා. ඉතින් පොලිස් කාර්යාවට පස්සේ ඉතින් ඩ්‍රයිවර් කියනවා මගේ වැරද්ද නෙවෙයි කියලා. පයින් මිනිහා කියනවා මගේ වැරද්ද නෙවෙයි කියලා. නමුත් භයානක මේ කිරිමෙල් නඩු. ක්‍රිමිනල්. හාමුදුරන්ගෙන් අහනකොට කිව්වලු මං ඇස් දෙක වහගෙන හිටියේ කිව්වා. හරියට ඒ අනතුර වෙනකොටම ආමතුරු ඇත් දෙක වහගෙන පොලිස් කාර්ය එනකොට ස්වාමීන් වහන්සේගේ සාක්කය තමයි හොඳම මධ්‍යස්ථ අර සාක්කය මොකද කියන්නේ නෑ මහත්මයා මං ඇත් දෙක වහගෙන හිටියේ කියලා. ආමතුරුන් විරුද්ධව නඩු දාන්න පුළුවන්. එච්චර සරල වැඩක් තියෙනවා. හැමතු කොයි පැත්ත කිව්වත් වැරදිනේ. කිව්වනම් විශාල ඉක්මන් තීන්දුවකට එනවා. හැමතු ඒ වෙලාවට ඇත්ත එක වහගෙන ඉල්ලේ. අපිටත් කරන්න පුළුවන් වැඩ තමයි මේ හැම යන්ත්‍රයකට උපකරණයකට මේ වහන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඒකට කියනවා අසත්‍ය අමනසිකාරය කියලා. එහෙම නැත්නම් සරුවත් චන්ද සඳහන් කරලා තියෙනවා මුල බලන්නේ. මුල බලන්නේ කියලා කියන්නේ මේ විතක්ක සංඛාර సంతాన සංඛා. විතක්ක සංතා ඒකෙන් තමයි මේ විතක්ක సంతాන කියන නමත් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිදර්ශනයක් වශයෙන් සරුවච්චන්හන්සේ පෙන්වන්නේ අපි මොකක් හරි හදිසි පණිවිඩයක් ඇවිල්ලා කවුරු හරි මැරිලා නැත්නම් කාට හරි විශාල ලාභයක් හම්බෙලා දුවගෙන යනවා ඒක බලන්න. කලබලේ දුවගෙන යනවා. දුවගෙන යනකොට Tamanne කල්පනා වුණොත් මම මේ භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් මට මේ ගැළපෙන්නේ නැහැ කියලා එයාට හිතන්න පුළුවන් ඉතින් දුවගෙන ගියත් හිමීට ගියත් මැරින එක. දැන් මැරිලානේ. ඉතින් ඔක හිමීට ගියාම කියලා එයා අර වේගය අඩු කරලා හිමීට යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මොනවා හරි ලොකු මැණිකක් හම්බෙලා කාටද කියමු. ඉතින් කොහොම හරි ඉතින් මම ඉක්මන් කරලා ගියයි කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ මචං. හිමීට ගියත් කමක් නැහැ කියලා එයා අර අධික වේග වෙනුවට නතර වෙනවා. නතරලා හිමීට යනකොට කල්පනා කරනකොට දැන් ඉස්සලා ගිය කටි දැන් එනවනේ. ඒගොල්ලන්ගෙන් අහගන්න පුළුවන් මෙතන හිටගෙන ඉච්චේම මොකද කියලා හිතනවා. හිටගෙන ඉන්නකොට හිතනවලු ඉතින් මේ මනස යනක හිටගෙන මින්න ඕනේ නැහැ. ඉඳගෙන හිටියාම ප්‍රශ්න නැහැ නේ විවේකයෙන් ඉන්න පුළුවන් කියලා අර දුවන ගතියේ නතර වෙලා හිටගෙන මෙන්න මේ විදිහට ඒක නතර කරන සීතල කරන වැඩ පිළිවෙල තමයි විතක්ක සංඛා විතක්ක සංඛාර සංධාන කියන ක්‍රමය. අපි ළඟ තියෙන්නේ කැලේ කඩන දුවන එකනේ. විශේෂයෙන්ම බෝම්බයක් ගැහුවට පස්සේ පොලිසියට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි ඒක බලන් දෙන කට්ටිය නිසා තත්ත්වේ පාලනය කරගන්න බෑ. ඒ නිසා බෝම්බ ගහන කට්ටිය කරන්නේ බෝම්බයක් ගහලා කට්ටිය අවසන් වුණාට පස්සේ දෙකවෙනි ගහන. දෙවෙනි ගහන පස්සේ මනසයි. නිසා පොලිසිය කියන්නේ පළවෙනි බෝම්බ එක ගහපුවම අපි මේකේ අධිකාරිය කවුරුත් දඟලන්න එපා තම තමන්ගේ ආරක්ෂක ස්ථාන වලට යන්න කියලා. නමුත් කලබල වෙන පිරිසක් එක්ක මොනවක්වත් කරන්න බෑ. පොඩ්ඩක් අවශ්‍යපු ගමන් ඒ කට්ටිය හිටියට වැඩිය ඇවිස්සනවා. ඊට පස්සේ එතෙන් බෝම්බ ගැව්වට පස්සේ ආගිය අත හොයන්න බෑ. ඒ නිසා මේ සංකප්ප හිතවිලි එහෙම නැත්නම් මේ භාවනා කරනකොට එන එන මෙනේ මේ හිත පිට යෑම කටයුතු වලදී එකින් එක එකින් එක ක්‍රමානුකූලව කරන්න තියෙන අපි සීතල වෙන තැනට තැම්පත් වෙන තැනට කටයුතු කරන්න ඕනේ. අන්තිමටම බැරි නම් සරුවත් යන සඳහන් කරලා තිනවා දැඩි වීර්යය අරගෙන අතර මේක කරන්න පුළුවන් වෙන අර පළවෙනිින් කියපෙව්වා සාර්ථක වුණොත් දැන්ට මට රාග අරමුණක් ඇවිල්ලා තියෙනවා මම මේ රාග අරමුණ එන්නම දෙන්නේ මම කොහොම හරි ඒක යටපත් කරලා මම මගේ අරමුණට හිත ගන්න. නැත්නම් මට ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දන්ත දන්තේන දන්ත මාදාය ජීවහ තහලුම් ඌහච්ච දතින් දත කාගෙන දත දිව උඩුතල්ලට තියලා තද කරලා කිහිල්ලෙන් දාඩිය දාද්දි තමන් අර අරමුණේම තියාිනවා කියන. ඒක මේ කෙලින්ම අරමුණට මුහුණ දීලා යට වෙන්නේ නැතුව පවත්තන ගතියක් මේ කාරණා පහක් මේ තමන්ගේ හිතවිලි තමන්ට හිතවිලි පහළ වෙනකොට සංකල්ප පහළ වෙනකොට පාවිච්චි කිරීමට සරුවච්චන් වහන්සේ යෝජනා කරලා තියෙන හැබැයි මට සැකයි මේක ප්‍රායෝගික පැත්තෙන් කෙනෙකුට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න මෙවැනි දෙයක් ඇහුවට පස්සේ ප්‍රායෝගික ඉඟියක් ගන්න පුළුවන්ද කියලා. අපිට ගොඩක් වෙලාට කරන්න වෙන්නේ මේ පහේම සංකලනයක් විදිහට තමයි තමන්ට ගැළපෙන ක්‍රමේ සකස් කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඒක නිසා අපි මේ දවල් අහලා තියෙන ප්‍රශ්න වල හැටියට බලලා මේ සද්දයක් එනවා. එහෙම නැත්නම් වෙන හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරන වෙලාවේදී අපි පටන් අර ගන්න ඕනේ භාවනාව අන්නේම හිතවිලි නොයන සද්ද නොයන වාසිදායක තැනකදී. ආධුනික කවදාකවත් නරකයි. ඒ වගේ හිත ඇවිසිච්ච වෙලාවක ශබ්ද තියෙන වෙලාවක භවනා පටන් ගන්න. ඒක liverලා ඉස්සල් liver ඉස්සලම ඒ වගේ ශබ්ද නැත්නම්කින් පටන් අරගෙන යම් ප්‍රමාණයක් තමන්ගේ මූල කර්මස්ථාන සතිය පවත්වාගෙන යනවනම් යන්න පුළුවන්කම වුණාට පස්සේ අපි හිතමු සාමාන්‍ය විනාඩි 20 යනකොට වේදනා ප්‍රශ්න එනවා. 35 පෙන්නට පස්සේ හිතවිලි ප්‍රශ්න එනවා. එහෙම නැත්නම් ශබ්ද තමන්ගේ පාලනකින් තොර වෙනවා. ආන්නේම එන වෙලාවකට ඒ කෙනාට ඒ දැනට Taman වඩ아가න තියෙන මූල කර්මත්තානේ ආනාපානේ වගේ තියාගෙන ඉඳද්දී සද්දේ අරමුණේ යට කරන තරම් නෙවෙයි නම් නැත්නම් සද්දේ තීව්‍රතාවයේ අරමුණ තරම් නෙවෙයි නම් පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා කියනවා සද්ද මෙනෙහි කරන්නත් එපා ආවයි කියලා ගණන් ගන්නත් එපා හැකි තාක් දුරට Tamanගෙම කරගෙන ගිය මූල කර්මත්තානේම සතිය පවත්වාගෙන යන්න උත්සාහ කරන්නයි කියලා. ඉතින් මේකදී උඟ දෙනෙක් මේකේ තියෙන මේ කොහොමද කියන්නේ ප්‍රායෝගික தත්ත්වය දන්නේ නැති නිසා සද්දයක් එනකොටම මෙනෙහි කරන්න පටන් වේදනාවක් එනකොටම මෙනෙහි කරන්න පටන් ගන්නවා හිතවිල්ලක් එනකොටම මෙනෙහි කරන්න පටන් ගන්නවා එතකොට වෙන්නේ ඒ සද්දයට ආරාධනා කරා වගේ වෙනවා වේදනාව වැඩි වෙන්නේ දැත ඒ නිසා බලන්න ඕනේ තමයි මෙතෙක් කරගෙන ආපු ක්‍රමයට සතියෙන් මූල කර්මස්ථානීය ඉස්මතු කරගෙන ගිහිල්ලා අර වේදනාව සද්ද ගණන් නොගෙන මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ගණන් නොගෙන ගිහිල්ලා ඒක විහිං භාවනා කඩනවා යා මූල කර්මස්ථානේ යටපත් කරනකම් මෙනෙහි කිරීමක්වත් නොකර මූල කර්මස්ථානේ දිග යන්නේ. මේකෙදී ඔය හිතට නැගෙන හිතවිලි සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මේ හිතවිලි රහත් වුණාට පස්සෙත් එනවා. බුදු වුණාට පස්සෙත් එනවා. ඒකේ කිසිසේත්ම 100%ක් නැති තත්වයක් කියන්න බෑ. ඒක හරියට කියනවනම් රැලි නැති මුහුදක් බලාපොරොත්තු වෙනවා. මුහුදක් තියෙනවනම් රැල්ලක් තියෙනවා. හිත තියෙනවනම් හිතවිලි තියෙනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මම කවදා හරි හිතවිලි නතර වෙච්ච දවසේ භාවනා පටන් ගන්නවා දැම්ම කරන්න බෑ දැන් හිතවිලි තියෙනවා කියලා ඒකදාකත් වෙන්නේ අපිට තියෙන්නේ පහසු තැනකින් මූල කර්මස්ථාන ස්ථාවර කරගෙන හිතවිලි තියෙද්දිම ඒ භාවනා කරගෙන යන්න පුළුවන් නම් හැකිතාක් දුරට හිතවිලි කෙරෙහි මානසිකාර නොයෝදා අර අරමුණම ඉස්සර කරගෙන යන්නේ එකයි මේලා සක්මන ඊටාමත් වැදගත් සක්මන් කරන කෙනාට අරමුණ ගොරෝසු නිසා යම් ප්‍රමාණයක හිතවිලි තියේදී පරියන්කේ ඉන්නවට වැඩිය හිතවිලිත් එක්ක වැඩ කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් සක්මන විනාඩි 45 35 පැනලා කරොත් පරියන්කේට ඇවිල්ලා කරදර කරන්න තියෙන හිතවිලි රාශියක් සක්මනේම ගෙවම් කරගන්න පුළුවන්. හිත හොඳට සකස් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි එන්න තියෙන වේදනා විනාඩි 20ක් දක්වා පමා කරන්න පුළුවන් පැයක් සක්මන් කළොත්. සමහරට 30 ඉඳලා 20 ඉඳලා 35 දක්වා ඉඳගෙන ඉන්නේ සැප දැනෙන්න පටන් ගන්නවා සක්මන් කිරීමෙන්. ඒ වගේම සද්දත් සක්මන් භාවනා කරද්දී සද්ද එච්චර බලපාන්නේ නැහැ. පරියංගට තමයි බලපාන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ විදිහට සක්මණෙන් ප්‍රයෝජන අරගෙන පරියංගයට ගිහිල්ලා කටයුතු කිරීමෙන් ඒ වේදනා හිතවිලි සද්ද ආවට ඒ වේදනාව හෝ සද්දය හෝ හිතවිල්ල මම හිතලා ගෙන්නගත් එකක් නෙවෙයි මම ආර්දනා කරපු එකක් නෙවෙයි චේතනාවිත හිත පැමිණෙන නිසා මේ හිතවිල්ල මේ සද්ද මේ වේදනාව කවදාකවත් Tamanට අකුසලයක් ඇති කරන්නේ නැහැ ඒකට Taman විරුද්ධ නොවුනොත් අමනාප නොවුනොත් අමනාප වීම හරහා තමයි අකුසල් එන්නේ එනිසා අපි හිතමු අපිට ආපු හිතවිල්ල රාග හිතවිල්ලක් කියලා නමුත් ඒ හිතවිල්ල තමයි හිතලාගත් එකක් නෙවෙයි නම් ඒ රාග හිතවිල්ලක් ආපු පමණට ක්ලේශයක් පහළ වෙන්නේ කර්ම රස වෙන්නේ. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා තමන් අරමුණේම හිත පවත්තරන ගොඩාක් සෙන ගැන පාර තමත් යන තමනුත් යනවා දෙපැත්ත මිනිස්සු ගියාට ප්‍රශ්නයක් වෙන්නේ ඒ වගේම වේදනා જાතියක් තියෙනවා හිත සමාධිගත වෙනකොට වැඩි වෙන જાති වේදනා. ඒ කියන්නේ හිත ප්‍රනීත වෙනකොට හිත හොඳට එකලස් වෙනකොට වෙනදා නොදැනිච්ච වේදනා එන්න පටන් ගන්නවා. විශේෂයෙන් මේක ඔය සම්මස්තර ඥාන අවස්ථාවේදී විස්තර කරනවා මේ ඇඟේ කූඹි දුවන්න වගේ, වතුරට තිමිලා වතුර බහින්න වගේ, හීරි තිබිලා හිරි යන්න වගේ, අතපය ටිකක් ගැස්සෙන්න වගේ යම් යම් වේදනා හැම වෙලාවෙම අපි තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ මොකද අපේ හිත පිටේ හින්දා. නමුත් අරමුණු වෙලා සතියට ගියාට පස්සේ ඒවා වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ සද්ද භාවනා නොකරන කෙනාට ශබ්ද ප්‍රශ්නයක් නැහැ. භාවනා කරලා එකලස් වේගෙන එනකොට තමයි ශබ්ද වැඩි වෙන්න පටන් ගන්න. ඒත් ඒ ඉඳුරංගේ ප්‍රණීත වීම හරහායි මේක සිද්ධ වෙන්නේ. නිසා සමහර විටක මේ වේදනා හිතුවිලි ශබ්ද වැඩි වෙන්නාසේ දැනුණට ඒව වැඩිවීම නෙවෙයි වෙලා තියෙන වෙනතට වැඩි සංවේදී භාවයේ වැඩිවීම. මේ නිසා යෝගාවචරය පුළුවන් තරම් ඒක වාසියට අරගෙන මේ ශබ්ද තියෙද්දි මේ වේදනා තියෙද්දි මේ හිතුවිලි තියෙද්දි මට අරමුණ පවත්වන්න බැරිද කියලා කල්පනා කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයට තේරෙයි මේ හැම හිතවිල්ලකටම අයිතිකාරයක් නැහැ. ඒක නිකන් අයාලේ යන හිතවිලි. ඒකෙන් මේ වේදනා හැම එකක්ම නොදැරිය හැකියව නෙවෙයි. ගොඩාක් දරන්න පුළුවන්. අපි මීට වැඩි වේදනා දරලා තියෙනවා. මේ යන්නේ නිවන් දකින්න. ඒ නිසා මේ වේදනා පවතිද්දි මට බැරිද මේ අරමුණ පවත්වා ගන්න. මේ සද්ද මට ආමන්ත්‍රණය කරන්නව නෙවෙයි. ඒක නිකන් ලෝකේ යන සද්ද. ඇයි මේ සද්ද වලට මං කරදර කරන්නේ? ඔය ඉන්නේ යන්න. Tamanට ඕනේ කරදර වෙන්න කියලා කල්පනා කරොත් අපි වෙනදා දුක් ගන්න, කරදර ගන්න, හිතවිලි වේදනා සද්ද රාශියක් ඒ නියම සංකල්පය හරහා හරියට බැලුවොත් යටපත් කරන්න පුළුවන්කමම යෝගාවචරයට තමන්ගේ භාවනා දියුණුවක් විදියට ගණන් ගන්න පුළුවන්. ඒ නිසා එවැනි සාර්ථක ප්‍රයත්නයක් කරහා බාධක මැද වුණත් මට වෙන්දට වැඩි ටිකක් සතිය පාත්තන්න පුළුවන් ටිකක් ආනපන පාත්තන්න පුළුවන් වෙන්දටත් වඩා මට සක්මන මේ විතර කරන්න පුළුවන් කියලා ඒ හොඳ පැත්ත හරි දේ හරි පැත්ත ගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය සම්මා සංකප්ප වලට උදව් කරනවා එහෙම නැතුව පරාජිත හැඟීමකින් මම සද්ද කිසිම නැති වේදනා කිසිම නැති හිතවිලි කිසිත් නැත්නම් තමයි එනකම් භාවනා කරන්න බලා ඉන්නවා කිව්වොත් කියන්නේ කද්දාකවත් වෙන්නේ ඒක නිසා සරුවත්තාංශේ සඳහන් කරනවා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සාරේ සාරේ වශයෙන් දකින්න නැත්නම් අසාරේ සාරේ වශයෙන් දකිනවනම් ඒ කියන්නේ මේ Tamanට තියෙන හැකියාව සාර හැකියාව දිනු කරන්නේ නැතුව මේ බාධා වලට යට වෙන පරාජිත හැඟීමෙන් පටන් ගන්නවා නම් එයා දකින්නේම අසාරෙමයි වැරද්දමයි එවැනි කෙනෙකුට කවදාකවත් මේ ජීවිතයේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරන්න බෑ ඒ නිසා සාරය අවබෝධ කරන්නේ නැත්නම් මොකද එයාගේ සංකල්පේ වැරදි මිච්ඡා සංකප්ප ගෝචරය හිතනවා මගේ භාවනාව මේ බාහිර සැප සම්පත් වලින් සඳහාපවතින එක කියලා තමන්ගේ තියෙන කෙලස් ගන්න නෙවෙයි සාරේ සාරේ චාසාර දස්සිනෝ අසාරේ සාරමතිනෝ තේ සාරංසාන අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා මේ භාවනා කරන නිසා මට වෙන්දට වැඩිය ආනපන ඉන්න පුළුවන් ටිකක් සතිය පාත් ගන්න පුළුවන් මම උදව් කරන්න ඕනේ ඒකට ඒක තමයි කවදා හරි මට උදව් වෙන්නේ කියලා සාරේ සාරේ වශයෙන් දකිනවනම් ඒ යෝගාවචරයට එන්නේ එන්නේ එන්නේ ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය ඊටාමත් මෙහිමිට වැඩෙන්න පටන් ගන්නවා ඒ කෙනාට මිත්‍යා සංකප්ප වෙනකොට සංක සංකප්ප ඇවිල්ලා ඕනේ අවුල්පාශයක් තියෙන තැනක කෙලස් අඩු කරගෙන ගැටුම් අඩු කරගෙන උපරිම ප්‍රයෝජන ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඒක නිසා අද භවනා ලෝකේ ගොඩක් කෙරෙන්නේ කාර්යබහුල ගිහියන් විසින් ඒ තමන්ට බොහොම ප්‍රවේශමින් වෙලාව සකස් කරන භාවනාවට හිත යොදා ගන්න. ඉතින් ඒ ඇත්තෝ අංග සම්පූර්ණ පරිසරයක් බලාපොරොත්තු වෙනවනම් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඒ කෙනෙකුට කවදාකවත් බලාපොරොත්තු තියන්නවත් බෑ. ඒගොල්ල අවස්ථාවේ වාසිය ගන්න ඕනේ. මෙහෙම තියෙද්දිත් මම ලද වෙලාවේ භාවනා කරනවා යාන්තමට හරි සතිය වැඩෙනවනේ. යාන්තමට හරි මට ආනාපානය හම්බෙනවනේ. හරියට නිකන් මේ දරකොටයක් පලන්ඩ කුඤ්ඤේ තියලා හොඳට කුඤ්ඤේ අවුලව ගන්න පුළුවන් වුණාට පස්සේ බර ගහලා ගහනකොට කොටේ පල්ල යනවා. අවුලව ගැනීමයි වැදගත් ඒකට තියලා හිර කරගන්නේ. ඒ හිර කරගන්න වෙලාවේදී තමන්ට හිර කරගන්න ගතිය යම් දක්ෂකමක් ටිකක් හරි ඇති වෙනවා ඒ ක්‍රමසාවිදි දියුණු පවුණු කර ගැනීමට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා. එතකොට මං මට හිතෙනවා ලකුණු දෙකක් දියුණු කරගන්න වෙනවා. ඒ ලකුණු දෙක තමයි මොනම දෙයකටවත් චෝදනා කරන්න එපා. මොනම අයිතිවාසිකමක්වත් ඉල්ලන්න එපා. යෝගාවචරයට තුච්චයි නිහිනයි පහරයි අයිතිවාසිකම් ඉල්ලනවනම් චෝදනා කරනවා. එන චෝදනාවක් එන්නකොටම අට්ඨියති හරායති jigucchati. මේක දුකක්. මේක මට නිඳාවක්. මේක මගෙන් දුර වේවා කියලා අයින් කරලා මොකද මේ මුළු ත්‍රිපිටකයම කියපු සුද්දෙක් ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක මේ අයිතිවාසිකම කියන වචනේ ත්‍රිපිටකයේ කිසිම තැනක යොදලා නැහැ. අපිට මේ දුක හරහා සංසාරයේ මේ නිවන හොයන්න තියෙන. දුක නැති තැනක් අයිතිවාසිකම් කරගත්තොත් කවදාවත් ගමනක් නිසා පැමිණි දුක් පැණිටයි කියන යන ගමන ගියොත් එයාට ඇති වෙන මේ සංකල්පෙට සම්මා සංකප්පය කියනවා. තියෙන දේවල් වලට චෝදනා කරමින් මට අර කෝණේ මේ කෝණේ කියලා කියනවනම් ඒක යෝගාචරයගේ හුලම් බහින තැන. බැලුමේ හුලම් බහින තැන. ඉස්සරහට යනකොට වෙන්නේ මොකද්ද? යෝග ජීවිතය ඉස්සරහට යන්න යන්න චෝදනා බහුල කෙනා එන්න එන්න චෝදනා අඩු වෙන්න පටන් ගන්නවා. අයිතිවාසිකම් ගොඩාක් ඉල්ලපෙකන අයිතිවාසිකම් ඉල්ලන්නේ නැති තැනට ගියාට පස්සේ සම්පූර්ණ ස්වභාවික appropriate technology කියලා තියෙන්නේ. පරිසරයට ගැළපෙන තාක්ෂණය හොයාගෙන ඉදිරියට යන්න පටන් ගන්නවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සිළු දිනාට මේ වගේ ස්ථානෝචිත ප්‍රඥාව පිණිස සම්මා සංකප්පේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා